ඒකින් ඒ ස්වාමීන් වහන්සේ සර්වචන් වහන්සේගෙන් සමන්ත පාසාලික කියන ප්‍රකාද නාම්බුරාමේ උපයාගන්න උපකාර කරගත්තා වගේම තමන්ගේ ගෝල බාලයෙන් සඳහාත් ඒක ආදර්ශ පාඩයක් වශයෙන් තියාගත්තා. ඒ විතරක් නෙවෙයි අනිකුත් ඒවකවාණී ගත කරපු සංඝයා වහන්සේලා මේ ස්වාමීන් වහන්සේගේ උපදේශ අනුශාසන අපේක්ෂා කරු බව පේන්න තියෙනවා. ඒ අපේක්ෂා කරන වෙලාවල් වල මේ ගාථා මාර්ගයෙන් තමයි ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ මතය අදහස අනිකායේ ඉදිරිපත් කළේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ ගණ නායක සංඝ නායකකමක් අනායාසින් උපයගත්තු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ අද අපි ඉදිරිපත් කරගෙන ඉන්න විදිහට සුඛයිත සුඛයිත නිමිත්තස්ස චිත්තුස්ස චිත්තසුපාරකෝ විදෝ කියන විදිහට යම් කිසි කෙනෙකුට භාවනා කරන නිමිත්ත මනාකොට හිත පිටවා ගන්න හිත ඒකෝවාදී කරගන්න හිත ඒකාග්‍ර කරගන්න අවශ්‍ය නම් චිත්තසුපාදකෝ විදෝ තමන්ගේ ඇති චිත්ත tattve තේරුම් අරගෙන ඒ චිත්ත tattve අනුව මේ හිතේ සමාධියක් ඇති වෙන්න මේකයි කල යුත්තේ ස්පීඩයක් සතියක් ඇති කරගන්න මේකයි කල යුත්තේ කියලා තමන්ගේ හිත අවදි කරගන්න ඕනේ නම් අවබෝධ කරගන්න ඕනේ නම් ඒක නා ඊට ඉස්සලා කියලා කියන විදිහට ඒ පරිසරය සහ හිත කය කය වචන දෙක කීකර කරගන්න. ඉතින් ඒ කීකර කර ගැනීමේදී අපි ඊයේ පෙරේදා දෙකේදීම උත්සාහ කළා ලෝකේ මොන විදිහේ ආරවුල් කරදර තිබුණා ශාසනය මොන විදිහේ ආරවුල් කරදර තිබුණා තමන්ගේ ගත ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කරනවා නම් ඒ ආරවුල් කරදර වල තියෙන නපුරු බලපෑම චිත්ත පීඩා කපාගෙන තමයි කරගෙන ගිය අදිෂ්ඨාන පූර්වකව කරන ගිය චර්යාව දිනචර්යාව තමන්ට සන්නාහයක් කරගෙන යුද ඇඳුමක් කරගෙන නොසලී ඉදිරියට යන්න පුළුවන් බවයි මේ මේ උපසීන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන අදහස. ඉතින් අපි ඉන්න මේ යුගයේ ඒකම තමයි ඉතින් තියෙන්නේ හැම පැත්තෙම විවිධ ආරවුල් සංසාරවල තියෙනවා. ශාසනයකට කෙරෙහි ගොඩක් තියෙනවා. ඒ වගේම යම් වැඩක් කරගන්න බෑ කියලා කරාරින ශාසන භාරදාරකාරී පවත් ඉන්න යුගයක බණක් භාවනාවක් කරගෙන පැවිදි ජීවිතයක් නැත්නම් Brahmacharya ජීවිතයක් ගත කරගෙන යන්න අපිට මේ වගේ ස්වාමීන් වහන්සේලාගේ උපදේශන දාසන බොහෝ පොරොදිනවා පේනවා ඒක නිසා වෙන්නේ මම කලින් මතක් කළේ අපි අපත්‍රියලාලේ ඥාන මාර්ගසි ඥානාරාම ස්වාමීන් වහන්සේ මෙවත් ත්‍රිපිටකයෙන් අහුලලා උන්වහන්සේ බණ කියනකොට පොත්පත් වලට ඇතුල් කරලා තියෙනවා. ඉතින් ඒක කලින් කියපු ಗುಣ වැල නැත්නම් ಗುಣ රාශියට තවත් ಗುಣ ටිකක් එකතු කරමින් මේ ප්‍රතින ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා නසෝ උපවදී කංචි මේ බණ භාවනා කරන එහෙම නැත්නම් අපි කියමු බ්‍රහ්මචර්ය රකින්න නැත්නම් නිදි ආචාරකෝ කියන නැත්නම් අපි නිකන් දැන් කාලේ වචනේ කියනවා නිවාසිකව භාවනා කරන කෙනා කිසිම වෙලාවක කිසි කෙනෙකුට උපවාද කරන්න නරකයි උපවාද කිරීම ඒකාන්තයෙන්ම තමන්ගේ හිතත් දූෂ්‍ය කරගන්න ඒ උපවාද අසල කෙනා හිතත් දූෂ්‍ය කරන දෙයක් ඒක නැත්නම් උපවාද කිරීම දේශපාලනය කියලා කියන්නේ. දේශපාලනය අත්‍යවශ්‍ය දෙයක් ඒක. ඒක නිකාගේ වැරදි වාදාකරන එක. නමුත් මේ ශාසනීය වැඩ කරනකොට අපි එකිනෙකාට හදාබෙදා ගැනීම කරනවා. එකිනෙකාට එකිනෙකා වැරදි පෙන්වා දීම කරනවා. නමුත් ඒ සඳහා හරියටම වෙලාව දැනගන්න ඕනේ. හරියටම කියන ක්‍රමේ දැනගන්න ඕනේ. හරියටම කියන වචන ටික දැනගෙන එයාට ඒක සාධනීය විදියට කියලා දෙනවා මිසක් ඒ වැරද්දෙන් දමා ගන්න නැත්නම් වැරද්ද අතවාසිය කරන පුද්ගලයෙක් පෞෂත්වයේ හානි කරන විදිහට කටයුතු කළොත් ඒක යෝගාවචරයකට ගැලපෙන්නේ නෑ අර මං හොඳට ගන්නත් තමයි නිසා උපවාද කිරීම නැති බව පෙන්වන්න ඒ මුළු ත්‍රිපිටකයේම හදාරපු ඒ ඕල්ඩන්බර්ග් කියන සූදානම් කියලා කියනවා මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ අයිතිවාසිකම කියන වචනේවත් සඳහන් කරලා නැහැ කියලා. මොනම කෙනෙකුටවත් මේ ශාසනය වැඩ කරනකොට අයිතිවාසිකම් පිළිබඳ හටනක් නැහැ. මට අයිතිවාසිකමක් නැහැ කිසිසේත්ම තාරාටවත් උපදෙස් දෙන්න. මට අයිතිවාසිකමක් නැහැ ඒ නිසා මොනම හේතුවක් නිසාවත් කාටවත් උපවාද කරන්න. උපවාද කළොත් උපවාද කරන මොහොතේම එයා ඒ සර්වඥාන්සේගේ ශික්ෂ භාවයෙන් දුරවක් වෙනවා. ඒක නිසා නසෝ උපවාදේ කංචි කිසි කෙනෙකුට උපවාද කරන්නේ ඒ වගේම තමන් අනුන්ට උපවාද නොකළට අනුමාත වරදේ පවා බය දක්නා සුළුව අනුන්ගේ උපවාද නොයන විදිහට හැසිරෙන්නත් ඕනේ. තමන් කායෙන්වත් කාටසුපාද කරන්නේ නමුත් කායෙන්වත් අනුමාත්‍ර වූ වැරදකට පවා අයතුව වැරදක් අහන්නේ නැති ජීවිතයක් ගත කරන්න මේ දෙක අතරමැද තමයි මොහොතකලාව කියන වචනේ තියෙන්නේ මේ දෙක අතරමැද තමයි විවේකී කියන වචනේ තියෙන්නේ මේ දෙක අතරමැද තමයි හිතේ පිළිච්ච ගතිය කියන එක තියෙන්නේ ඉතින් මේ පරිසර පරතරය තමන් කාටවත් උපදෙන්නේ නැහැ යෝගල් තමයි හැසිරෙනවා කිසිම කෙනෙකුගේ හිතක් කරක් නොවන විදිහට ඒ නැත්තම් අනුමා අනුමත්තේසු වජ්ජේසු බය දස්සා විනෝ කියන විදිහට අනුමාත්‍ර වූ වර්ධේ බය දක්නාසුලෝ කටයුතු කරනවා නම් ඒ කිනාට විශාල පතයක් ඉතුරු වෙනවා ගමන් කරන්න කිසි කෙනෙක් හැපි හැපි තරවි තරවි යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පාර හදාගන්න නැතුව මට ආර්යයන්ගේ හැප්පුණා මෙයා අතින් ගැව්වා මෙයා කන විල්කුවා කියන්න වෙනවනම් දුවල මතක තියාගෙන අපි ගිහිල්ලා අනුගේ කන මේකට උත්සාහ කරලා තියෙනවා උපවාද කරන්න හදලා තියෙනවා ඒ නිසා තමයි අපිට අපිට කරගිලා මේ අනුගේ කෙනෙහිලි අනුබලුම් පසහන ඉද වෙන්නේ ඒක තිබිච්චාවයි අපි දැන් මෙහෙම මේ කාර්යවත් දැනුම් ගන්න නැති විදියට අනුමාත වරදී පවාදාය බයද තුගත කරත් අපිට අසාධාරණ බැනුම් අහන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා අප කෙරෙහි ගැළපෙන්නේ නැති අභූත චෝදන එන්නේ තියෙනවා. ඒක දැනගන්න ඕනේ අල්ලතුම කරපෙක විපාක දැන්වත් අනුගන්නේ. අනුන්ගේ කුණු කන්දල් වලට ඇඟිල්ල ගන්න යන්න එපා. අනුන්ගේ පතක් දිහා බලන්න එපා. අනුන්ට උපවාද කරන්න එපා. උපවාද කරන්න වුණොත් ඒක ඡන්දය කරුසයි ගැළපෙන්නේ නැහැ. ඒ වගේම උපඝාතම් විවච්චේ කාටවත් දොස් කියන්නේ නැහැ. උපඝාතේ කරන්නේ නැහැ. ඒකට බුදුජාණන් වහන්සේ මේ වෙනමම වගේ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ සක්කුස සූත්‍රය කියලා. ඒ සක්කුස සූත්‍රයේ පෙන්නලා දෙනවා කෙනෙක් තර්කයට උපඝාතයකට පෙළඹෙන්න වෙන කරුණු. එහෙම නැත්නම් තව කෙනෙකුට උපඝාතනය මේ දෝෂ දෝෂාරෝපණය කරනවා කියන්නේ පෙළඹෙන කරුණු ඒක ඔක්කොම Tamange භව සම්පatti වශයෙන් තමයි පෙන්නන්නේ. තමන් බොහෝම කුලවන්තයි, තමන් බොහෝම බෞසුකයි, ධනවන්තයි, තරුණ වයසේ ගත කරන්නේ විශාල පවුලක් ලොකු ධනවත් අරපතර පවුලකට සම්බන්ධ වෙලා ඉන්නවා. කුලවන්තයි. මෙන්න මේ වගේ කරුණු තියෙන කෙනා බොහෝ විට අනුනුපාද කරන්න පෙළඹෙනවා. එතකොට ගහතේ පිළිපෙනවා. මේ සර්වචනාංශයේ එක එකක් කියන වැතර පෙර පිනකට ලැබිච්ච කුලවන්තකම. පෙර පිනකට ලැබිච්ච ධනවන්තකම, පෙර පිනකට ලැබිච්ච විශාල කවුලක සම්බන්ධ වෙච්ච කමක්, ඖෂධ භාවයක්, තරුණ වයස මේ හැම එකකම ඉඳදී යම් කිසි කෙනෙක් ඒ තමන්ගේ කුලය සලකලා තමන් බණ භාවනා කරන පිච්ච තව කෙනෙකුට කුලය අඩු නිසා හේතු කරගෙන අන වචනයක් කතා කරන්න යෙදුනොත් ඒක දරුවත් අන්සේ සඳහන් කළා තියෙනවා අසත්පුරුෂයි සත්පුරුෂයා කවදාකවත් Tamange ගුණයක් තව කෙනෙකුට එලා දැකීම පිට පාවිච්චි කරන්නේ ඒ නිසා යා හිතනවා නම් මම උසස් කුලී ප්‍රතිචාර මටීමට නිවන් යන්න පුළුවන් පහත් කුලී ප්‍රතිචාර නිවන් යන්න බෑ වගේ කියලා එකක් එහෙම එකක් බුදුආගම අනුමත කරන්නේ නැහැ බුදුසසුන ආකර්ෂණ උසස් කුලී උනායි කියලා නිවනට කිසි අත උදව්වක් නැතය නමුත් තව කෙනෙක් පහත් කුලයේ කියලා උපඝාතනය උපවාද කරන්නේ කියොත් ඒක නිවනට බාධාවක් වෙනවා. ඒක නිසා සත්පුරුෂය. ඒ නිසා කවදාකවත් ඒ කුලවන්තකම ධනවන්තකම ඒ ලස්සන තරුණකම උසස් පවුලකින් පැමිණිච්ච කෙනෙක් බව විශාල පවුලක කෙනෙක් බව මේ මේ භාවනා කරන යෝගීන් මතම එහෙම තියෙනවනම් ඒ කෙනා අනිවාර්යයෙන්ම දූවිලි පාර කටුවත්තක් ඇදගෙන යනවා වගේ අවුස්සගෙන දූවිලි කාගෙන ඉසල්කාර කරගන්න. ඒ නිසා හැම වෙලාවෙම යෝගාචරය අනුපපාද කරන්නේ නැහැ, උපඝාතේ කරන්නේ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරේ ආයුර්වේද දාර්ශනික මේ මේ උපදේශ ස්වාමීන් වහන්සේගේ අයියා ඊකාරය. අන්තිම උසස් බ්‍රාහ්මණ පවුලකින් ආව කෙනා කියලා කියනවා මම පින්නපාත යනකොට ස්වාමීන් වහන්සේ පින්නපාත යන්නේ පොඩු කට්ටක් ඉස් කබලක් අතින් අරගෙන හිතා ගන්න වසල දරුවෙක් වාගේ. මට අනී මට යමක් බඩගින්න නිවා ගන්න ලැබෙන්න ඕනේ කියලා වසල දරුවෙක් වගේ මම කමට බහින්නේ. මම අංකරිච්ච ගොනෙක් වාගේ ගමට බහින්නේ. අංකරිච්ච ගොනාගේ ඒ අංග ගැලවිච්ච තන තුවාලේ ඉලක්ක කියන කෙලින්ම මොලේටම යනවා. පොඩ්ඩක් හරි තුවාල වෙලා විෂ බීජයක් ගියොත් කෙලින්ම මොලේට අනේසා පුදුමාකාර වේදනාවක්. ඉතින් ඒ ඒ ගුණාට කෙනෙකුට අනින්න තියා ඒ තුවාල නිසා කුණකක් වතුරක් තියෙනවා. ඉතින් ඒ ගුණාට අනකොලස්සේ අනුරවස්සේ රින්ගන්නේ පුදුම බයකින් චේන්සා ස්වාමීන් වහන්සේ මම සෙනඟමැදට යනකොට අන්කැඩිච්ච ගොනෙක් වගේ මම යන්නේ වසල දරුවෙක් වගේ මම යන්නේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුආරණ්‍යයේ ප්‍රධාන ධර්ම සීනාධිපති හැසිරලා තියෙනවා. කිසිම වෙලාවක අනුන්ට උපදෙස් දෙන්න, අනුන්ට දොස් පවරන්න මට අයිතියක් නැහැ. ඔබ ඝාතය කරන්නේත් නැහැ, ඔබ වාද කරන්නේත් නැහැ. ඉතින් සාරන්නේ අපි නැවතත් ගියොත්තර අපුරුෂ සූත්‍රයේ සර්වඥාන්සේ ශාසනික පැත්ත බෙල්ලා කියනවා පැවිදි ධර්මයේ සමහර ඇත්තෝ බණට හරි ලක්ෂයි. මේ ලක්ෂ නිසා අනික් හාමුදුරන්ට බණ කියන්න බෑ කියලා බෝල හාමුදුරන්ට බණ කියන්න බෑ කියලා මේ දොස් කියනවා. යාළුවන චුල්ලපන්තක මහපන්තක මහබන්දන හාමුදුර රහතන්නාස. තමන්ගේ මල්ලි චුල්ලපන්තකයි ගාතාවක් කටපාඩම් කරන්න බෑ කියන පන්සලේ නිරවලා දානවා. බුදුජානක වහන්සේ ගිහිලා යාළුවට දා ගන්නවා. ඉතින් ඒ වගේ සමහරවිට මේ බණ ලාන්නවා මට රාසාන්තරකට පාඩම් තියෙනවා කියලා බැරි කෙනාව පාස් කළ සලකනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතනදී එවැනි ගුණේ එවැනි අනුන්ට උපඝාතය කරනවා නම් අනුන්ට උපවාද කරනවා නම් ගාතකට කටපාඩම් කරන්න පුළුවන් දක්ෂයාට අසත්පුරුෂය කියලා බලන්න. යකින අසත්පුරුෂ ගතිය කියන්නේ තියෙන්නේ මුහුණේ ගත ගාතකට කටපාඩම් කරන්න පුළුවන් උනට බණ කියන්න පුළුවන් නිවන් දකින්න ඒකෙන් ඇති එච්චර ලොකු ලාභයක් නැහැ. ඒක මාන්නකාරව ගත්තොත් ඒක නිවනට බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිවනයි අපි මේ කරගෙන යන වැඩි. මේ වගේ දේවල් නිසා උපඝාතය උපවාද කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ කියලා තියෙනවා යම් කිසි වෙලාවකට හරි විනය කරුකයි. අර ධර්ම කතිකයි විනය කරුක වෙච්චාම ඒ කෙනාට හැම කෙනාම වේන සදාචාරවාදයට අනුව මේවට මේ විනය රකින්න ගන්න නැහැ නේ. මේ දේවල් අඩුයිනේ, අර දේවල් අඩුයිනේ කියලා හැම වෙලාවෙම කෙනෙක් දිහා බලන්නේ එයාගේ මේ හැසිරීම් ස්වරූපයෙන් බලන කාය හැසිරීම් බලන ඉතින් ඒ නිසා කිසි කෙනෙක් දකින්නේ පිළිවෙලකට මේ බණ භාවනා කරනවා මානකමක් කරනවා ඉතින් ඒක නෑ හැම වෙලාවෙම අනුට උපඝාත කරන උපවාද කරන ඉතින් ඒක සර්වතරයෙන් පිළිදෙනවා සත්පුරුෂ ගතිය ඒ විනී කරුක කෙරුවා හෝ නැතුවා හෝ යන් ජීවිතය කෙනෙක් එයා පුංචි මේ කැපකිරීමක් කරපු කෙනෙක් නෙමෙයි. මම දන්නේ නැතුව ඇති අන්තිම මේ වගේ පොම් කරපුවාම ප්‍රශ්න විනීගරුක වෙන්න තියෙන අවස්ථාව නෙමෙයි ද්වේෂය උපදවනවා. ඒ නිසා තමන් විනීගරුකයි විනීගරයි අනික කටි විනී නැහැ කියලා උපවාද උපඝාත කරන්න අයිතියක් නැහැ. ඒ විතරක් නෙවෙයි රවචනාංශයේ ticket ගෙහිනවා ඒ සූත්‍ර සඳහන් කරනවා තමන් යම් වෙලාවක අනිකුත් දේශක එක්ක මානකම් කරද්දී භාවනා කරද්දී තමන් විතරක් ධ්‍යානයක් ලබනවා. ධ්‍යානයක් ලැබුවට පස්සේ ඉතින් අනිත් කටියට ධ්‍යාන ලබා ගන්න බැරිනවා මට විතරයි ධ්‍යාන ලැබුණේ කියලා. ඉතින් ඒක නා ඒක හේතු කාරණා කරගන්නව අනුන්ට උපවාද කරන්න උපකාරද කරන්න ඔය නමල මෙහෙම මේක නිසා ඒගොල්ලන්ට බර බාන කරන්න බන්න මම කොහොමද කියලා මම නම් ඒව නෑ මම මේ මේ දේවල් උපයාගත්තයි කියලා අර තමන්ගේ ධ්‍යානලාභී ගතිය ඉදිරිපත් කරගෙන අනුන්ට උපවාද කරනවා බුදුරජාණන්සේ ධ්‍යානලාභී හේ ස්වාමීන් වහන්සේට අසත්පුරුෂයයි කියලා ඥානලාභී කෙනාට අසත්පුරුදයි කියන පළවෙනි ඥාන දෙවෙනි ඥාන තුන්වෙනි ඥාන හතරවෙනි ඥාන පහ හය හත අට ඔක්කොම එක එකක් කරලා කියනවා යම් කිසි කෙනෙක් මෙව හේතු කරගත්තොත් අනුන්ට උපවාද කරන්න අනුන්ට උපඝාත කරන්න ඒ හැම කෙනෙක්ම අසත්පුරුසයි කියනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි දාන්න අධ්‍යයන ආරම්භ කරලා හැටි බලනකොට මේ බණ භාවනාවක් කරලා ඒ වගේ ධ්‍යාන විචාර කොහොමද බොහොම උසස් නැත්නම් උත්තර මනුෂ්‍ය ධර්ම කියලා සලකන. මොකද සර්වඥාන්සේ මේ ශාසනික පැවැත්මක් බලන. අපි මිනිසු අතර යහ ජීවනයක් එකිනෙකා කෙරෙහි සෝදකමක් නැත්නම් මේ සමග්ගාණන් තපෝසුකෝ කියලා එකක් කියනවා. බණ භාවනා කරන අතර සමගිය තිබුණොත් මේ භාවනා සටක් වෙන්නේ. අපි එකිනෙකාට පොරහ ගන්න පටන් ගත්තොත් වාද උපඝාත කරන්න ගත්තොත් ඒක ගමනක් නැහැ. ඒක නිසා නිතරම ඒ උපවාද උපඝාත අයින් කිරීමට කටයුතු කරනවා හැබැයි මට මෙච්චර උපන්දුයි කටයුතු කරන මට කවුරු හරි ආභූත චෝදනාවක් කරනවා අසාධාරණ චෝදනාවක් කරපු වෙලාවට තරම් ඉවසාගෙන කටයුතු කරන්න ඕනේ මේ මම ඉස්සර කරපු අභූත චෝදනාවක් ලැබිච්ච ප්‍රතිඵලයක් තමයි දැන් ගහපා දෙන්න යන්න එපා. ඇයි මෙච්චර මේ සිල්ලාකිට මේ විදිහේ කටයුතු කරන මට මේ වචන කතා කරන්නේ කියලා කතාවක් කියන්නේ නරකයි. ඒක තේරුම් අරගන්න ඕනේ මේ කලින් කරපු එක මේ ඇතිවිචි ගැටෙන් අලුතෙන් අමනාරව ගන්න එපා. කෙලෙස් ඇති කරගන්න නැති වෙන්න තමයි කරදර කරන්නේ. සංයතෝ පාතිමොක්ඛන්ති. ඒක නා ඒ තමන්ගේ ගියාවට සාධාරණ චෝදන එනකොට පාතිමොක්ඛ සංවරයෙන් සංවර වෙනවා. තමන් කය වචන දෙකෙන් ප්‍රාථමික සංවරය කියලා කියන එක තමයි භික්ෂු මහන්සලාට තියෙන ප්‍රතිමෝක්ෂ ශික්ෂාපද. නමුත් මෙතන අදහස් කරන්නේ ශික්ෂාපද සී. අපි සිල් රකින්නවනම් අටසිල් රකින්නවනම් නවසිල් දසසිල් සාමනීර ගාමනීරි සිල් රකින්නවනම් ඒ සීලය අනුව තමයි හිත වෙනවා මිසක් කවදාකවත් ඒ Taman කෙරෙහි පවාද උපඝාත වෙනකොට ගහපාදෙන්ට කියාපාන්න එකට කියන්නේ සංවර වෙන්න ඕනේ. ඒ සංවර වීම පෙන්වන්නේ මේ කය වචන දෙකේ සංවර වීම පෙන්වන්නේ ඊටත් වඩා සියුම් වූ හිත සංවර කර ගැනීමට කරන පෙළගස්මක් විදියට. යා කාට හරි කය වචන දෙක කියන අනුන්ට පේන සදාචාරයේ බලපාන ආචාර ධර්ම වල බලපාන සමාජ තත්ත්වයේ බලපාන දේවල් වල සංවරය ගන්න බැරි නම් මෙතර වරෝධ කරගෙන නීති ක්‍රමන කියලා උල්ලංඝනය වීම සමාජ නීති ඒකේ ආරක්ෂාව ගන්න බැන්න යාට ඊට යට කියන හිතක චෛසික ධර්මවල සමරය නැහැ. ඒ නිසා කය වචන දෙකේ සංවරය හරහා තමයි අපි ඊට සංවර කියන කෙනාට සූක්ෂම ධර්මයට ගොනුවක් ලබා ගන්න, යොමුමක් ලබා ගන්න. ඒ නිසා හොඳම වෙලාව තමයි අප කෙරෙහි සාධාරණ පදනම් විදිහට චෝදනා වෙනකොට වෙන පීඩාවක් වෙනකොට කරදරයක් එනකොට පුළුවන් තරම් ඉබ්බෙක් තමන් යන යන තැන කට ගින්නනා වගේ ඉබ්බෙක් ආදිශක් වෙච්ච ගමනක පාට අමුතික කට ඇතුලට ගන්නවා වගේ තමයි ළඟ තියෙන ඕනේ මේ වෙලාවට අරසා කරන සීලද ටික. ඉතින් මේ සිබ්බා බුදුජානකසේ දේශනා කරනවා මේ ඉබ්බා කකුල මේ ඉබ්බා කන්න බලන්න බලාගෙන ඉන්න ඉවලේ ඉබ්බා අඬුවක් එළියට දානකම් බලා ඉන්නවා මොකද අඩුවේ එදිනෙකින් හරි හරි කොරස්. ඒක දිවලට කට දාලවත් දිව දාලවත් ගන්න බෑ. ඉබ්බේ අඩුව හරි ඔළුව හරි එකට දැම්මොත් කන්‍යම් කියලා බලාගෙන ඉන්නවලු එළියට වෙලා. ඒ වගේ තමයි අපි බණ භාවනා කරනකොට අපේ වීතික්‍රමණය සිද්ධ වුණ කයෙන් හරි වචනෙන් හරි ඒ හැම වෙලාවෙම මායя බලන ඉන්නවා අවකාශයක් ලබන්න ඒ කොටස දැහැලා. ඒ නිසා බණ භාවනා කරන කෙනා ඉබ්බේ තමන් කට්‍ය අරසාල ගන්නසේ අඩු පහ ඇතුළට ගන්නාදී පච්චිපත පහ ආරක්ෂා කරගෙන ඇතුළේ තියාගෙන ඉන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ. අපි කොච්චර දිල් රැක්කත් අපි කොච්චර උපහාර කරයි කොහොමද අප කරා නපුරු වචන එනවා අප කරා නපුරු ඊර්තුගුණ එනවා අප කරා නපුරු වේදනා එනවා ඒ එනකොට නායු කර්ම කහපාරීමක් නැහැ පුළුවන් තරම් ඒකට සංවර වීමක් සංගුත වීමක් බුදුජානක අපේක්ෂා කරනවා ඒ මත්තඤ්ඤ චස්ස භෝජනේ ඒක නා භෝජනේ මත්තඤ්ඤතාවය පමණ දැන ආහාර වැළඳීම ඒක කය සංවර කරගැනීමේ එක පිළිමක් විදිහට තමයි පෙන්වන්නේ ඒ භෝජනේ මත්තඤ්ඤතාව පිළිබඳ මෙහෙම වචනිකුත් කියලා තිබ්බම හොඳයි කියලා මට හිතෙනවා හරි කාම ලෝකේ ගත කරන වෙලාවට මේ කය පිනවීම සඳහා ප්‍රශ්න වලින් බෑ බාධක කරදර දුක් වලින් පැන යාම සඳහා මේ කාමය තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මෛත්‍රීක කාමයේ වගේම රූප බලලා ශබ්ද අහලා ගන්ධ රස පහස විඳලා. ඉතින් මේ භ්‍රමචර්ය ජීවිතේ ධ්‍යාන අපි කාම මෛත්‍රීක කාමයේ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් යම් ප්‍රමාණයක සම්මුත වීමක් වෙනවනේ. වසහැලීමක් වෙනවනේ. එතකොට අපේ මොළේට යන සංඥාවල විශාල කැපී කපා කපාදුව සිද්ධ වෙනවා. එක පැත්තකින් රසායනික ශරීරයේ ක්‍රියාකාරකම් අනිත් පැත්තට යනවා. මොකද මේ ලිංගික හෝමෝන වල ක්‍රියාකාරකම් වලට පද්ධති ක්‍රියා කරගන්න බැරි වෙනවා. දෙක අනිකුත් ඉදurangෙන් ලැබෙන සංඥාවල දැනෙන අඩුපාඩු වීම සිද්ධ වෙනවා. සැබෑ ජීවිතය ගත කරන තම අර කියන විදිහට විවිධම් අපරිකෝ නම් උගාලමින විගත නිසේවිතක් කියන කලාවල් තියෙනකොට එදින්ද අපි නගරේ ඉන්නකොට හම් වෙන ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන ටෙලිවිෂන් එකේ හම් වෙන කාම රූප දර්ශනේ නැහැ. ඒ කාම දනවන සංගීත නැහැ. කාම දනවන ඇඳවුතු කොට මෙන්න නැහැ. ආහාර නැහැ. ගඳ සුවඳ නැහැ. ඉතින් මේ පාන කපල දාපු ගමන් ඇඟ ඇතුලේ මා විප්ලවයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ විප්ලවය නිසා මනරට භාවනාවට කියලා ඉඳගත්තාම වෙනකට වැඩිය රාග හිතිවිලි උඩ දාවට දාන පටන් ගන්නවා. මොකද අර කය වශයෙන් බාහිර අරමුණු වශයෙන් ඔබ අරබලා නැතිනේ. ඔය හිත තාම දිනු වෙලා නැහැනේ. සතිය දිනු වෙලා නැහැනේ. එතකොට කුංචි දෙයක් ඇති වෙච්ච ගමන් ආශාව කාමේ ගොඩාක් වදලා. පුංචි නුරුස්නාකමක් ආව ගමන් හරියට ද්වේෂය වර්ධා වර්ධලා ඒ වගේ ඇති වෙන ඇතුළත එන අවුලේ භාවනා කරනකොට කියන්න තියෙන්නේ ඒ ඒ යෝගාවචර දැන් රස විඳින්න තියෙන ආහාර ටික විතරයි. ඒ නිසා භෝජනයේ පිළිබඳ පුදුමාකාර රසම ස්වරූපවල කැමැත්තක් එන්න පටන් ගන්නවා. අර යට කරපු කාම තණ්හාව කාම තණ්හාට වැඩිය මෛතුන කාමේ යට කෙරුවට පස්සේ භෝජනය පිළිබඳ විශේෂ මතුවීමක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ ඕන ඕන රසකෑම දුන්නට පස්සේ අර ඇගේ ඇතුලෙන් අර මෛත්‍රුණ සීවණෙන් අත්විච්ච අඩුපාඩුවට ගොඩාක් හෝමෝන නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. පස්සේ ඒ කෙනාට ඒ භ්‍රමචර්ය කරන්න බැරුව යනවා. නීත්‍යත් ආරින්න සිද්ධ වෙනවා. ගොඩාක් කාම හිතේ පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ දෙක කය වචන දෙක එවනතන් ඇකන දිවනාදී කය කියන දේවල් යම් ප්‍රමාණයකට අරමුණින් අයින් කරලා පස්සේදී ඇඟ ඇතුලේ සිටින මේ රසායනික විලෝපන තේරුම් අරගත්තේ නැතුව ඒව ගුරු උපදෙස් ලබන්නේ නැතුව ආචාර්ය પરම්පරාවල තියෙන තොරතුරු ගන්න නැතුව කටයුතු කරන්න පටන් අරගත්තොත් ආයශරයක් දෙලොක් අතර හිරුණා වගේ කාම ලෝකයෙන් වෙන් වුණාට අරණ්‍යක ගත කරාට පුරා කාම හිතුලින් පෙළෙන පටන් ගන්න ඉඳී. පුරා ද්වේෂයෙන් චුලින් පෙළෙන පටන් ගන්න ඉඳී තියෙනවා. ඒකවල ශරීරය සම්පූර්ණ විලෝපණයකට පත් වෙනවා. අන්තිමට ඇතර මම හිතනවා මම මේක කියන එක හරි කියලා ප්‍රෝධින වෙයි කියලා මේ වගේ පැවිද්දකටපත් වෙලා නැත්නම් පූර්ණ කාල භාවනාවකටපත් වෙලා මේ ඇඟ ඇතුලේ වෙන මේ විප්ලවය මම දන්නේ මම හරිද වැරදි කියලා. පිරින යෝගාවචරයෙන්ට එහි කරන්න සහ කතා කරන්න තියෙන අවස්ථාව තරම් අවස්ථාව තරුණ වයසේ ගීකියාකාරපු උපාසකම්ලක් නැහැ. ඒසයි යත්තම තද බල පීඩාවක් තියෙනවා. මේක කියපු ගමන් අනුන් මේක වර්ගකට තේරුම් ගන්නවා. ඉතින් ඒ නිසා ඒත්තන්ගේ සාකච්ඡාව හරහා මේ මේ වගේ දෙයක් තේරුම් කරලා දෙන්න හොඳම කෙනා තමයි කාන්තාවක්ම මේක දහන්න තමන් තමන්ගේ ලිංගික ආශාවල් සහ ආහාර පිළිබඳ යම් ප්‍රමාණයක් පරිචයක් ඇති කරගත්ත ඇතු යුක්ත සාකච්ඡාවක් ගන්න ඕනේ අලුතින් භාවනාවට එන ඒ තරුණ පාස්කාවන් කාන්තාවන් සඳහා මම දන්න විදිහට යැත්තට මේ පැත්තේ ලොකු හිර වෙච්ච මානසික ආතති තියෙනවා කියාගන්න විදියක් නැහැ මොකද බලාපොරොත්තු වෙන්නේ නම් අරණ්‍යගත වුණාට පස්සේ මේ පූර්ණ කායන භාවනාවට ගියාට පස්සේ තමයි ඒකේ කියන කාමරස ආදාහස් යට ඇවිල්ලා. ද්වේෂ ආදාහස් යට ඇවිල්ලා නම් ඒකේ දෙගුණයක් තුන්ගුණයකින් පටලයි. වතුනාට පස්සේ අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ, දෙලොක් අතර හිර වෙන්න පටන් ගන්නවා. හිතන්නේ මට පුද්ගලික වෙච්ච එකක් කියලා. මේ පුද්ගලික දෙයක් නෙවෙයි. ඒ භ්‍රමචර්ය පැත්තෙන් අරගෙන අපි නිශ්චය කරගත්තා පස්සේ තමන්ගේ දිව විශාල හඟුමුද හැරීමක් කරනවා රසමසවුළු හරහා අර යට වෙච්ච ආශාව සංතරපණය කරන්න පටන් ගන්නවා. ඒකෙදි ටිකක් මේ ගැන හොයපු ඇත්තෝ කියන්නේ මේ පැණි රසට තියෙන ආශාව. පැණි රසට ආශාව විශේෂයෙන් පටන් ගන්නවා. ආවට පස්සේ බොහෝ ඉක්මනට කය විකෘති තත්ත්වවලපත් වෙනවා. ඉතින් ඒක නිසා ඊගේ තතහැරලා භ්‍රමචර්යයේ ශික්ෂාගරුක වෙලා ආහාරයේ පමණ දැන වරදන්න මට හිතෙන්නේ පුංචි කෙනෙක් තිබිලමයි කියලා. උත්සාහය නෙමෙයි තියෙන්නේ. වීර්යයක් නෙමෙයි තියෙන්නේ. සෑහෙන පින් කරලා තියෙන්න ඕනේ. එවැනි වෙනසක් ඇති කරලා දින දෙකකින් යැපිලා දිගටම දිනචරියාවක් අඩතු කරන සතුටුසිතින් ජීවත් වෙනවා කියන එක පුංචි පිනක් නෙමෙයි. ඒ නිසා මේක මේ උපසේ වංගඩ පුත් ස්වාමීන් වහන්සේ කියන මේ කතාව එක ජීවිතයක එක රැයක එක පැත්තකින් අහලා පුරුදු කරන්න ඕන එකක්. ගොඩාක් පුරුදු කරලා තියෙනවා. පුරුදු කරලා කරලා කරලා තේරුම් ගන්න ඕනේ අපි පෙර සංසාරයෙන් කියන ජවයක් තමයි මේ වෙලාවේදී අපිට මේ ආචාර ධර්ම ඇවතුම් පැවතුම් මේ විදිහට පවත් ගන්නට උදව් කරන්නේ. ඒකෙදී ගන්න තියෙන ආදර්ශය තමයි ඒ තමන්ගේ යන්තම් අදීම ගැට ගහ ගන්න පුළුවන් වුණාට ඒ සඳහා උත්සාහ කරන බංකොලොත් කියලා වැඩ කරන අනිකුත් යෝගාවචර කෙනෙකුට කවදාවත් පහත් කළ සලකන්න බෑ. මේ කාණදයක් නෑ ඒක නම් උත්සාහ කරනවා. උත්සාහ කරනකොට අසමබර වෙනවා. අසමබර වෙනකොට ඒක පැත්තෙන් කල්ලා. ඒ ආයත් උත්සාහ කරනවා. ඒ හිම කෙනාට එනෝරාය පාත්තට මිංගන්නක පාත්තට එනෝරා වෙනවා වගේ ගුරු ආනන්දෝ ඊ වට පිටින් නෑ කොනහන්න පටන් ගත්තොත් එක්කෝ මේ මනසට තියෙන ජීවිත සාගන්න එක නැත්තම් ජීවිතයක් නැති ඉවරයි. ඒ වගේ දෙයක්, ඒ වගේ වෙලාවකදී, ඒ වගේ කෙනෙකුට ගිහියන්ගේ මොනම උදව්වක්වත් නැහැ. උදව්වක් ගන්න දෙයක් නැහැ. මේක තේරුම් ගන්න නම් තේරුම් ගන්න දෙන පුරුණ කාර්ය භාවනා කරන කෙනෙක් හෝ පැවිදි කෙනෙක් තමයි. ඒ නිසා දරුවචනාංශයේ මේ තපසක් හරියන්න නම් සමගිය තියෙනවා. සමග්ගාණ තපෝසුකෝ. මේ බණ බණ භාවනාව සඳහා බක්කන්න මාළෝන වගේ ව්‍යංජනෝන වගේ මේ සාමය අකිනක ආවෝද කර ගැනීම එකිනෙකාට අනුකම්පා කර ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් සාමය මම හිතනවා මේ බෞද්ධ භික්ෂුන් අතර විතරක් නෙවෙයි බෞද්ධ භික්ෂුන් වහන්සේලා ආදර්ශයක් ගත කරන අතර ගීතිය අතහැරපු අඥාගමක කෙනෙකුට උනත් උතුමාකාර අනුකම්පාවකින් බලන්න. අපිට කියන්න අරකයි මනස ගීතිය අතහැරලා තියෙන මිත්‍යා දෘෂ්ටිය, පතුරවන මිත්‍යා දෘෂ්ටිය වමිසුත් එක්ක අපිට ගන්න නෑ කියන එක නෙමෙයි කියන්නේ. ඒ වුණත් ඒ මනුස්සයා ශ්‍රමණෙක්. ඒක නැත්තම් ගීතිය අතහැරපු කෙනෙක්. දැන් සර්වඥාන්සේ ගී කාය හතර පරිනිමිති දකින්නකොට දෙලික් මහල්ලෙක් මලකරක් දැකලා දැක්කු ශ්‍රමණියා බෞද්ධ ශ්‍රමණෙක් නෙවෙයි. එතකොට ඒක ආජීවකයක් නේ. ඒ ආජීවක දැකලා අදහස ගත්තම මේ ගීගේ කවුරුනට වැඩි වෙන ක්‍රමයක් තියෙනවා කියන්නේ. ඉතින් ඒක තමයි අනිකාන වල කරන්නේ. අපි කිව්වොත් නෑ නෑ එන්නේ මිත්‍යා දෘෂ්ටික මිෂනාරි වැඩ කරන්නේ. ඒ කිසිම අයිතිවාසිකම් බුදුහාමුදුරු කියලා නෑ. දැන්සෙත් කියලා කියන්නේ මේ මිනිස්සු ලොකු කැපවීම සත්‍යාවෙන් කටයුතු කරන කෙනෙක්. එයාගේ මතයට කරු කරන්නේ. එයා ගීගේ ආචාර කෙනෙක් විදිහට සලකලා කටයුතු කරන්නේ කියලා වික්ෂුන් වහන්සේ නමකට මොනම හේතුවක් නිසාවත් මූලධර්මවාදී වෙන්න ඉඩක් නැහැ. මොනම හේතුවක් නිසාවත් සුචරිතවාදී වෙන්න ඉඩක් නැහැ. හැබැයි Taman කෙරෙහි Taman සුචරිතවාදී වෙන්න ඕනේ. Taman නරකයෙන් මේ බුදුහාමුදුරුවෝ කියලා දෙවිද කවුරුත් මම වැරදි කරාට මට අනුකම්පා කරන්න ඕනේ කියලා හිතන නරකයි. Taman විතරක් පරිතද කරගෙන ඉන්න ඕනේ. නමුත් ඒක තව කෙනෙක්ගෙන් අපේක්ෂා කරන්න එපා. අපේ කුසාවිනාචේ කියපු දෙයක් තමයි Tamanගේ මට්ටමේ අනුමනින් දැල්ලිපයි. අමාරුවෙන් ගැට ගන්න කපිය විදිනා වගේ මේ ගමන යද්දී ඒ වගේ දසදහස් කරන් දුසික් කරන් අපේක්ෂා කරන්න එපා මේක ඉතාමත් ප්‍රමාණයි මේ ගණ බහන නෙමෙයි මේ කතා කරන්නේ මේ බණ බහනට අවශ්‍ය කරන මේ පරිසරය සකස් කරලා මේ පරිසරයක සතුටුසිතින් ගමන් කරන කෙනෙක් දකින්න හම්බුනා නම් ඒකත් ලොකු දෙයක්. පහයිදී ඉස්සලට කණිකී අම්පිකී අපේ රාවල ස්වාමීන් වහන්සේ ගාව අනිතර ආවා ගියා ඒ ස්වාමීන් වහන්සේ කියනවා එතකොට මම ගියා මහත්යෝ පැවිද්ද කරන්නත් සහචල ඉන්නුනේ එහෙම නැතුව නිකන් ආවට ගියාට මේක කරන්න බෑ පැවිදි රහත් වෙනා මිසක් නැත්නම් ඒ කියන්නේ රහතන් වහන්සේ නම කිලි ගුණ අඩුගානේ ආරෝඪ කරගන්න ඕනේ පැවිද්දා කියන්නේ ඒක නැතුව මේ ඉත පූජා කරපමණට කාර්ය දూరు පුරවගත්ත බවකින් කරන්න බෑ. ඒ නිසා අපි දැන් ලංකාවේ මේක තියෙනවා කවුරුත් කමන්නේ දూరు දාගත්තාම වදින ගතිය. ඒක මේ වීගොඩ ආවෙලා නෙමෙයි. ඒක යම් කිසි හරපද්ධතියක් තියෙනවා. ඉතින් අර යෝගාවචරය කියන ගිහියා ඔය දෙන්න අතරමැද ගිහියෙකුත් නෙවෙයි පූර්ණකාරී නෑ. යෝගාවචරය පැවිදෙකුත් නෙවෙයි. අනිත් කාලය තුල මේ ගති දිනු කරනවා නම් යාර තේරෙන්නේ මේ හිත විතරක් නෙවෙයි තමන්ගේ ඇඟේ තියෙන සෛලයක් සෛලයක් පාසා සකස් වෙන්න ඕනේ. නිකම් මේක පැත්තක් කපලා ගන්න අනිත් පැත්තෙන් ගිහි ලෝකේ ඉන්න ඒ තවල් මිකල් රෑ දමියල් සෙල්ලම් බෑ. හැම සෛලයක් සෛලයක් පාසා දිනු කරන දවසින් දවස දවසින් දවස තපකට උපේට වෙනවා කියන්නේ. ඉතින් ඒ අනුව තමයි අපිට පුළුවන් වෙන්නේ එන්නත් මේ කය වචන දෙකේ ඒ දින අනුග්‍රහය මතයි ඒ ලැබෙන සංඥාව මත තමයි අපිට මේ චිත්ත භාවනාවක් එහෙම නැත්නම් හිත සකස් කිරීමේ වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්. ඉතින් ඊට ඒ විස්තර කිව්වට පස්සේ තමයි එනිසා මේ වාග්ගත් පුත් ස්වාමීන් වහන්සේ අර විදිහට ශික්ෂාපද සීලය සඳහන් කරලා අවතුම් පැවතුම් සඳහන් කරලා ඊට පස්සේ කියනවා සුඛයිත නිමිත්තස. නිමිත්තක් ගැනීමේ දක්ෂකම. දුජානාසේ නිමිත්ත ගැනීමේ දක්ෂකම පෙන්නපු එක තමයි මම ඊයේ ධර්මදේශනදී මතක් කරේ. අපි තේරුම් ගන්න තියෙනවා මේ පිළිස් වලට විශේෂින් කියන දෙයක් නැහැ. මේ කාම වස්තු කාම ගුණ ඒකාන්ත සුඛය ලබන්නේ නැහැ. ඒකයි අපි මේ කාම ලෝකයෙන් తాවකාලිකව අයින් උනේ. ඒ අයින් උනේ අපි කාම ගුණයන්ගේ කාම වස්තුන්ගේ. නමුත් වස්තුකාමයේ හිත ඇතුලේ තියෙන කාම වස්තු කියන එක නැත්නම් වස්තුකාමයේ එක ඊට පස්සේ ක්ලේශකාමයේ කියලා හිත ඇතුලේ වෙන එකක් තියෙනවා. වස්තු කාමේ නැත්නම් කාම වස්තුන්ගේ එහෙම නැහැ. අපි කියමු මෙහෙම අපි ළඟ තියෙනවා කියලා ඒකම කාම මිත්‍යාචාර ඇති තමන්ට රුචි නැහැ තමන්ට කැප නැති හැඟුම් දනවන රූප වලට දින ආශාව. තමන්ට කැප නැති නමුත් හැඟුම් අවශ්‍ය නැ ශබ්දහන දින ආශාව. ගඳ බලන දින ආශාව. රස මාස දින ආශාව. පහසර දින ආශාව. ඉතින් ඒකට අපි කියනවා මේ කාමීච්ඡාචාරය. උගදෙනේ කාමීච්ඡාචාරය කියන කෙනේ දෙදෙනෙ දෙදෙනෙ කිසිම එකතව කරන මේ මෛතුන සේවනය. නමුත් වරවශ විදිහට සීමාය කරලු බැලීම සද්දහීම ගන්ධරස පාස ඔක්කොම වෙන්නේ කාමීච්ඡාචාරයට. දැන් කාමීච්ඡාචාරයෙන් අයින් වෙන්න අපි ඒකාන්තව ගිවිසගෙන තියෙනවා. නමුත් හිතේ තියෙන කාම ඡන්දය කාම මිත්‍යාචාරයෙන් අයින් වුණාට කිසිසේත්ම අඩුවක් වෙන්නේ නැහැ. කාමච්ඡන්දේ එහෙම මොකද දාන? ඒකට කියන්නේ කාම වස්තුව වස්තු කාමයන් කරාට කෙලස කාමය කොහෙද? අනේ කෙලස කාමය නැති කිරීම සඳහා සර්වඥාන්සේ සඳහන් කරනවා රූප නිමිත්තක් ගන්නයි. මේ සර්වඥාන්සේ මේට වතුරට බස්සන හැටි කොළඹ මේ ඉඳලා සීමා පන්නලා වතුරට බස්සනවා කාකේ වස්තු කාමය හෝ කාම වස්තුෝ කාම සංඥා වලින් බේරෙන්න උපක්‍රම නැතුව කවදාකවත් බෑ ඒක පුද්ගලික දෝෂයක් මේ මනුස්සයෙකේ හැටි. උපක්‍රමේ මොකද්ද? ප්‍රතිපදාව මොකද්ද? රූප කර්මස්ථානයක් වක් කරන්න දාන්න කියන එක. ඒ ගුරු ස්වාමීන් වහන්සේ කියනවා අපි අටපොන්චි බෝතලයක් අරගෙන ඒ අටපොන්චි බෝතලයේ ඇතුලේ තියෙන වාතය අපි සෙන් කුප්පියක් කියලා හිතමු. පොඩිකොල කුප්පියක් කියලා. ඉතින් ඒක ඇතුලේ තියෙන මේ වාතය අයින් කරන්න නැත්නම් හොදන්න අපි ඕක විනියලා ජීවලක්තාව ටැප්පකට ඇල්ලුවාට අර කටපොච්චුවට ඇතුළේ වතුර යන්නේ ඒක මොන જાතිකරුවක්වත් ඒ කොච්චර වතුර එකක් කරන එකට දාගෙන හිටියත් බෝධි වතුරේක උපාගදියා හිටිය මොකුත් වෙන්නේ නැහැ. ඒක සඳහා කරන්න තියෙන්නේ කුංචි පොල්කෙන්දක් හරි පාන්තිරයක් හරි අරගෙන අර කුංචි ඉලේ ගැටවල දාලා උඩ ඉඳලා අර පාන්තිරේ දිගේ ටික ටික ටික ටික වතුර මොහොදු වෙන්න ආරම්භ මොහොදු වෙනකොට වෙනකොට ඇතුළට යන වතුර ප්‍රමාණයට සාපේක්ෂව ඇතුළේ තියෙන වාතය පිට ප්‍රතිස්ථාපනය වෙනවා. අනිත් වගේ තමයි මේ භාවනා කරනකොට අපේ හිතට ಗುಣ ධර්ම, ඉන්ද්‍රිය ධර්ම ඇතුල් කරන්න ඕනේ නම් ඒක ටැප් එකක් කරලා අල්ලන්නේ කියලා හරියන්නේ නැහැ. වතුරේකට ඔබානේ කියලා හරියන්නේ නැහැ. ඒකට පුංචි පුංචි ඩිංග ඩිංග ඩිංග ඩිංග අතුරට වක් කරන්න ඕනේ කටපුංචි බෝතලයකට පාන්ති දෙකකින් වතුර මෝදු කරන්න වගේ. එතකොට මේ ඇතුලේ තියෙන වාතය ඇතුළට යන වතුරේ ප්‍රමාණයට ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ නිසා අපි කියනවා මේ ඇතුලේ තියෙන වාතයේ වගේ තමයි මේ කාමච්ඡන්දේ. එහෙම නැත්නම් කාම සංඥාව. දැන් අපිට මේ කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ප්‍රතිස්ථාපනය කරන්නේ ඉස්ලාම් බදාවට රූප කර්මස්ථානයක් මත. කාය වශයෙන් කියන්නේ ඒක. ඉතින් මේ රූපයේ හිත නැවත නැවත බඳින්න බඳින්න බඳින්න රූපේ හිත සතිමත් වෙන්න වෙන්න රූපේ හිත අප්‍රමාද වෙන්න වෙන්න රූපේ හිත එළඹ වාසය කරන්න කරන්න ඒ චිත්තක්ෂණයේ ඉස්සරහ ශ්‍රද්ධාවෙන් පිළිගන්න වෙනවා යෝගාවචරයගේ කාම සංඥා නැහැ කාම සංඥා වලට රූපේ තියෙන නිසා ආශාසී හිත පවත්නවා ප්‍රසාසී හිත පවත්නවා බිම්බීමේ හිත පවත්නවා හැකිලීමේ හිත පවත්නවා වම తీවල වමේ හිත පවත්නවා දකුණු తీවල දකුණු හිත පවත්නවා ආදී වශයෙන් අපි ඒ වෙලාවේ රූප කර්මස්ථානයේ හිත බඳන්නේ එහෙම නොවුනොත් අනිවාර්යයෙන් මේ හිත කාම සංඥා වෙදී ඉතින් කාම සංඥා වෙනුවට මධ්‍යස්ථ අරමුණකින් උපවරන. ඊට වැඩිය අපි අර ඉස්ලාම් දාර්ශනික පාස්කම කෙනෙක් කියනවා මට ආනාපානිය හුඟින්නේ නැහැ. මට මොන හරි ගොඩ දාලා දෙන්නේ කියලා. කොහොමද කරන්නේ? ඉතින් එතකොට මොනවා හරි මෙහින් කර කර ඉන්නවා. හොඳ හොඳම දෙයක් ඕනේ නැහැ මධ්‍යස්ථ දෙයක් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉන්නකොට අර කාම සංඥාවේ නපුරු බලපෑම ඉබේ ඇතුළට එන ගැටි අඩු කරන්න පුළුවන් ඉතින් ඒ නිසා මම යෝජනා කරේ වාඩි වෙලා ඉන්න බව නැත්නම් හින්දින බව මෙනෙහි කරගෙන හැබැයි ඒකට සාධර වෙන්න ඉන්න බවට සාධර වෙන්න ඕනේ සාධර වෙන්නේ මොකද මේකේ හින්න නිසා කාම සංඥාව නැහැ කාම සංඥාවට එහා පැත්තේ තියෙන කාම ගුණක් නැහැ. ඒ නිසා මේකට කාමයේ ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මේ රූපේ රූපය අනුව බලමින් ඉන්නවා. නැත්තම් කයේ කයානුපස්සී විහෙති කියලා කියන්නේ මේ කය දිහා කාමයෙන් බලනවා නෙවෙයි. ද්වේෂයෙන් බලනවා නෙවෙයි. අරමුණ මධ්‍යස්තව එවත්තම් උදාසීනව උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නකොට ඒ චිත්තක්ෂණය පාසා කාමේශා කාම සංඥා අයින් වෙන බව දැනගෙන ඒ රූපයේ හිත බැඳීම සුඛහිත නිමිත්තස් නිමිත්තක් මනාවට ගැනීමක් කියලා තේරුම් ගන්නවා. ඉතින් මනාවට ගැනීම කියන එක ගොඩක් විස්තර අවශ්‍යයි. ඒ කියන්නේ තමන්ගේ හිත බඳින රූපය හිතුවක් වෙන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරපු එකක් ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. තමන් මේ දැකපු නැති රූපයක් හිතේම වාගෙන බුදු ආන්දරගේ රූපෙම වාගෙන මේක රූපයක් කියලා හිතාගත්තත් ඒක රූපයක් නෙමෙයි. ඒක මනෝ රූපයක් පමණයි. නැත්නම් මෙතන ඉන්න ජේතවනාරාමයේ හරි රුවන්වැලිසෑය හරි හිතාගෙන ඉච්චට ඒක රූපයකට ගණන් ගන්න. රූපය කියන්නේ රූපන හැප්පෙන අතගාල බලන්න පුළුවන් දෙයක්. ඒචා මෙතනදී ගන්න දේ මනෝ රූපයක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ප්‍රකෘති රූපයක් වෙන්න ඒ රූපය ඉලේසියට යන්න පුළුවන් වෙන්න හොයාගෙන බලාගෙන යන එකකුත් නෙවෙයි. ඒ වගේ මේ රූපය බලාගෙන ඉන්නකොට Tamanට තමන්ගේ චරිතේ තමන්ගේ මානසික ආතති තමන්ගේ චරිත ලක්ෂ හිතේ ස්වභාව දක්වන සුළු ගතියකුත් නියෝජනය කරන සුළු ගතියකුත් ඒ රූපේ තියෙනවා නම් භාවනාව හරියන්නේ නැතිකොට මට මෙහෙමයි පේන්නේ. භාවනාව හරියනකොට මට මෙහෙමයි පේන්නේ. හිත සන්තෝෂ වෙනකොට භාවනාව මෙහෙමයි. හිත කනගාටු වෙනකොට භාවනාව මෙහෙමයි. නපුරු වේදනාව තියෙනකොට භාවනාව මෙහෙමයි. තප වේදනාව වෙනකොට භාවනාව මෙහෙමයි කියලා ඒ අරමුණේ මේ පිළිගනු කරන ගතිය තියෙනවා හොඳයි. මේ සියලු අංග සම්පූර්ණ සියලු දේට ගැලපෙන එක තමයි සර්වචනංශී ආනාපාන වශයෙන් දෙලා තියෙන්නේ. ආනාපාන තියෙන සුවිශේෂී ලක්ෂණය. ඒ කියන්නේ මිනිස්සෙකුට ආනාපානේ උප්පත්තියත් එක්කම හම් වෙලා මරණය දක්වාම එක දිගටම ඉන්න කල්යාණ මිත්‍රයෙක්. ඒකට අපි නොසලකා අන්තිමට කියලා ඒක හිතනක් කරගන්නේ නැහැ. හැබැයි සරතම දවසේ ඉඳලම ඒකාන්තයෙන්ම සුබ ප්‍රතිඵල ගෙනත් ඒ නිසා ආනාපානය කවදාකවත් අපි කෙරේ නපුරු හැඟීමකින් බලන්න. හැබැයි කවදා හරි මේ ඔල මෝල් වාංශි මේ මේ තක කිව්වා මේ ඔල මොට්ටලයා මණී වගේ වටිනාකම පාද තේරුම් ගන්නීද කියලා ලොකු අනුකම්පාවකින් බලන්න. ඒක උපත්යත් එක්කම හම්බෙන්නේ. දෙක මේ ආනාපානිය අපි බුද්ධයන් හිතියා වතුරේ ගිහින් නෑව එයා නතර වෙන්නේ අපි අසතියින් හිටියන් කියලා ආනපාන නතර වෙන්නේ හීන දැක්කයි කියලා භාවනා කරනකොට දවල් හීන දැක්කයි කියලා නැත්නම් රෑ හීන දැක්කයි කියලා ආනපාන අපි අතාරින්නේ ආනපාන නිතරම එළඹ පෙළඹ වාසය කරනවා ඒ වගේම අපිට දවස් දෙකේ වගේ අපි සාකච්ඡා කරා ඒ වේදනාවක් උග්‍ර දරුණු වේදනාවක් ඇවිල්ලා හිත කරපේමනේ ඉච්චර කල් කරලා ඔක්කොම කරලත් ඇවිල්ලා භාවනා කළා මේ උන්නරක් නරක වේදනාව ආවයි කියලා වේදනාව එක පැත්තකින් පෙන්නවා අර දුරුස්නා ගැටි එක පැත්තකින් පෙන්නකොට හොඳට මේ වේදනාව මැද ආනාපාන බැලුවොත් පෙනේවි වේදනාව නැති විලාය බලනකොට වැඩි ආනාපාන ගොරෝසුයි වේදනාව ආවට පස්සේ වේදනාවේ වේදනාවත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ අර ආවේග නිසා චිත්තාකල්ප නිසා චිත්ත විවේකී ආවේග නිසා මේ වේග වෙනවා. ඊට පස්සේ යම් වෙලාවක වේදනාව අඩු වුණොත් ඒත් එක්කම ආනාපානය සංසිඳනවා. ඒ නිසා ආනාපානය හොඳටම චිත්ත tattේ මානසික tattේ අනිවාර්යම හොවලා කරනවා. ඒක ඔය ප්‍රාණයාම Hindu යෝග ක්‍රම උගන්වනකොට බොහෝම සවිස්තර උගන්වනවා. ඒගොල්ල කියනවා අපේ නාසයේ අවසාන සිදුර රොම්බසාකාරයි සරසතුලසෝ පිටුකෝණාශ්‍රය නෙවෙයි රොම්බසයක් විදිහට තියෙන්නේ. ඒ රොම්බසේ හතර කොන පටවියාපෝ තේජෝ නියෝජනය කරනවා. අන්ත රාගය දැනවන වෙලාවක මේ වාදී පිට වෙන්නේ ඒ තේජෝ පැත්ත අතුල්ලමින් තේජෝ පැත්තට සම්බන්ධ වෙලා. ඒ නිසා අපිට ද්වේෂය ආවට පස්සේ වෙන පැත්තක්. නිජමත් එනකොට එක පැත්තක්. ඒ පිට කරන වාචයේ හුස්ම රැල්ලේ දීක රළු බව ඒක හැපෙන විත්‍ය හැම චිත්තාවේගයක් එකම වෙනස් වෙනවා. ඒ වගේම උදේ ඉඳලා හැන්ද වෙනකම් ඉර ගමන සිදු වෙන කය දෙකෙන් දෙකට හුස්ම රැල්ල වඩින තැන වෙනස් වෙනවා. ඒ නිසා අපි දකුණු වැලේ මුදිය ගත්තොත් නස් වම් නාස් කුඩු විවෘත වෙනවා දකුණු නාස් කුඩු ඇහිරෙනවා අපි චන්ද්‍රයාට සම්බන්ධ වෙනවා. අපි වම් වෙලෙන් බුදිය ගත්තොත් දකුණු නාස්පුඩු හිර වෙනවා වම් නාස්පුඩු හැරෙනවා අපි සූර්යයට සම්බන්ධ වෙනවා සූර්යයට සම්බන්ධ වෙච්චාම වේගය සාධාර වෙයි චන්ද්‍රයට සම්බන්ධ වෙච්චාම සීතල ගති වෙයි මේ විශාල තොරතුරු රාශියක් තියෙනවා ඒ නිසා මේ හුස්ම කියලා කියන්නේ පුදුමාකාර කේන්දරයක් බලනවා වගේ වැඩක් මේ සා විශාල එන්නතම අපේ සම්පූර්ණ චරිතය අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්වය කර්ම රෝග ශක්ති ඔක්කොම වෙන්නේ මේ හුස්මට නැසකම නිසා තමයි අපිට මේ සංසාරේ මෙච්චර කල් යන්නේ. කවදා හෝ සියදී අතරලා මේ හුස්මට ඒ ගරුවට ඉතු දුන්නා නම් එච්චර කල් සංසාරේ දුරෝ ඉන්න ඕනේ වැඩි වුණොත් අවුරුදු 8යි. අඩුම දවස් 7කින් වැඩි කර ගන්න පුළුවන්. අන්න ඒ විදිහේ පිළිබිඹුවක් මේ ආනාපානේ තියෙන නිසා සර්වඥාන්සේ ආනාපානේ වගේ දෙයක් නිමිත්තක් විදියට මනාවට ගත යුතු නිමිත්තක් විදියට පේනවා. ඉතින් ඒ ආනාපානය එන්නේ ඉස්සර වෙලා එනකල්දී සරල කිරීමක් වශයෙන් තමයි අර මූලික උපදේශ පන්ති දෙනවා කියන්නේ ඉස්සරහම ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳගෙන ගොරෝසු අරමුණක හිත පවත්තන. පවත්තලා ඒක සුද්ධ නිමිත්තස්ස විදියට ගන්න නිමිත්තේ හිත පවත්තනයි කියලා කයේ හිත පවතින තාක් මගේ හිත කාම සංඥාවේ නැහැ. කාම ගුණ වල නැහැ. ඒ නිසා මේ කයෙහි හිත පැවැත්වීම සක්මණේදී හෝ පරියන්කේදී යෝගාවචරය ඔය දරුණු අවුරුදු ගණන් කල්ප ගණන් අපේ හිතේ පැවතිච්ච මේ මෝහපරල කාමයේ තියෙන අහිඳින ගතිය, කාමයට බැලකම් කරන ගතිය, දායකම් කරන ගතිය අර චිත්තක්ෂණයක අරමුණේ හිත පිටීමේ කරන්න පුළුවන්. මේක යෝගාවචරයට හේතු ගන්න වෙන ගොඩක් අල්ලයක්. ඉතින් හේතු ගන්න එයා හිතන්නේ කායය පුළුවන් තමයි ඒකට ඊගාචිත්තක්ෂණ ආයත ආගෙනවනේ ඊගාචිත්තක්ෂණ ආයත කාමිනවනේ කියලා ඒ අර කාමයාගේ නපුරු ගතිය ගැන කතා කරාට සර්වචර්චේ කතා කරන්නේ එක චිත්තක්ෂණයක් කායන පසුන පැවැත්තු ඒ චිත්තක්ෂණය තුල සංසාරේ පුරාට ගෙන මොහ පටල එක පාරේ කරන්නේ ඒකව තේරුම් ගත්තට පස්සේ යෝගාචරයට ආස්වාසය ආස්වාදයක් බවටපත් වෙනවා. හුස්මක් කියලා කියන්නේ ආස්වාද ජනක දෙයක්. මොකද මේ හුස්මේ හිත පවතින චිත්තක්ෂණයේ ඒ අර කෙලස් කහට මොහ පටල ඒකාන්තෙම නැති බව සමන්ටම වැටෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ සමත භාවනාවේදී තුන්වෙනි ධ්‍යානයේ සිටාට ආස්වාසේ ප්‍රස්වාසේ වැටෙන්නේ සන්තෝෂේව පණීතෝච අධේචනකෝච සුඛෝච විහාරෝච උප්පන්න උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ අන්තරධාපේතු උපසමේති කිය. ඒ යෝගාචර තේරෙනවා මේ ආනාපාන සති භාවනාවේ සුවිශේෂී ආනිසංස වශයෙන් සන්තෝෂේව පණීතෝච මේ ආස්වාද ප්‍රස්වාසේ හිත සංසිඳනකොට පුදුමාකාර ශාන්තියක් එන්න පටන් ගන්නවා. ඒක ප්‍රණීත ගතිය ඒකේ හිටපදින මිහිරියාව කොච්චරද කියලා කියනවනම් අම්මගේ මේක කිරිවලටත් වැඩිය මේ ආශාසිතින් තමයි හම්බෙන ආධ්‍යාත්මික ශක්තිය හිතා ගන්න බැරි තරම් ඒ නිසා ඒ තුමිනේ ධ්‍යාන වට්ටමේ ආනාපාන සංවිද්‍යාවට කියන්නේ දිව්‍ය සැප බ්‍රහ්ම සැප කියලා. සියලු ලෝකේ කාදාකට ලැබු නැති වෙන වෙන හිත දෙන්නේ නැති දුමාකාර ප්‍රණීත භාවයක් මේ ආසත් ප්‍රසවාසයේ තියෙනවා. සන්තෝ ජීව පරිචෝත සුඛෝත විහාරෝති ආර තේරෙන පටන් ගන්නකොට දෙකවත් අරින්නතු ඉන්න තියෙනවා අතප්පයක්වත් හොල්ලන්නතු ඉන්න තියෙනවා මේනම් මේක ගෙනියන තියෙනවා කියලා අපි හරියට අලුත් මාළුත් වාහනයක් කරගෙන ඒක ජීන සැප පහසුකම් විඳ මේ ගමනක් යනකොට ඒ සුඛ ඉදුමිට පහසුකම ලැබෙනවානේ එන්නක මුදුට ආහාර වේලක් වර්ධලා හොඳ ඇදකුතු කොට මෙත්තවල සැපසේ ඉන්නකොට ලැබෙන ඉන්ද්‍රමුතු පහස්කර ලක්ෂ කෝටි වාරක ඉක්මනවා කුෂ්ම කුෂ්ම පාස තමයි ගලක් උඩ වාඩි වෙලා හිටියා බිමට එලා ගන්න කොට නැති වුණා පුදුමාකාර සාන්තියක් එන්න පටන් ගන්නවා යවනපාරේ තියෙන ආනිශාංශ වාසේ සන්තෝෂේව පණීතෝච සුඛෝච විහාරෝච අසීචනකෝච මේ ආනාපානි ලබා ගන්න ඉතරකට යන්න ඕනෙත් නෑ කසින මණ්ඩල හදනවා වගේ මැටි අනාන දඟලන්න ඕනක මොකුත් නැහැ. අශේචනිකව මැටි අනන්ට වතුරක් කරන මොකක්වත් නැහැ. ස්වභාවයෙන් අම්බිච්ච ආනාපානි සුඛෝ අශේචනකෝච සුඛෝච විහාරෝච උප්පන්න උප්පන්නේ කාපකේ අපසල ධම්මේ අතරදහාපේති උපසමේ. ආනාපානි හිත පවතින හැම චිත්තක්ෂණයකම ඒකාන්තයෙන් කිසිම පාපදායක කුසල ධර්මයකට ඉන්නේ නැහැ. හරියට අර කරුණු චුතර බෝතලයට වතුර බීලුවක් දැම්මොත් ඒකාන්තයෙන් වස්තු බිඳුට සාපේක්ෂව වාත ප්‍රමාණය ප්‍රතිස්ථාපනය වෙන්නාසේ මේ සුගත නිමිත්තස්ස කියන කාරණාව තේරුම් ගන්න ශක්ති ප්‍රමාණය වතුර ගොඩක් මේ පොතේ දාන්න බෑ කරේල පුංචයි දාන්න පුළුවන් එක මොහොදු වෙනඳින්න ආනේ මොහොදු වීම චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස අතහරිනවා ඒක බුදුහාමර උගන්වන්නේ තෝක තෝකං කණේ කණේ කිය. තෝක තෝකං කියන්නේ ටික ටික කණේ කණේ කියලා කියන්නේ එක චිත්තක්ෂණයක්වත් අත නැහැ. ඉඳගෙන හිටියා සක්මන් කරා එදිනදා වැඩ කරා අරණේ සීගාසෙ හිටියා තමන්ගේ ගෙදර තුලේ කටයුතු කරා හැම චිත්තක්ෂණයෙම ටික ටික එකම චිත්තක්ෂණයකට පහරම විමනතන ඉතින් මෙච්චර තමයි ජීවිතව සඳහා තියෙන එකම රහසෝච්චය බුදුජානකසේ අපේ මානවයට පුරුදු කරපු තෝකතෝකං කණේ කණේ කවුරු හරි ඒ ටික ටික මදි කුටි කුටි කඩා ගන්න හැදුවොත් එතන ටිකක් ලපුදිය ඉඳලා වාසේ කරන්නම් කියලා පටන් අරගත්තොත් අර ඉබ්බයි ආවයි නෝම රණ්ඩුව තමයි තියෙන්නේ. ඉබ්බ තෝක තෝකම් කන්නේ කන්නේ වරු අනුබබ වරුබබ උයන්නේ. හාව පිම්ම බැලලා ගිහලා බලනකොට ඕට වෙනවා කිසි ෆයිට් එකක් නැහැ. මම මෙතන දුවන ගිහලා ජයගන්න බාදුකුත් මේ ඉබ්බදා වඩන් අරගෙන නැත්නම් ඉඳ පොඩ්ඩක් නැප් එකක් දාලා කියලා එයා ගහකොඩ ගිහලා පොඩ්ඩක් පාරේලා ඉන්න බුතිය ගන්නවා ඉබ්බ ගේමට එනකම්. අනේ අයියට නිින්ද ගියාට පස්සේ ඉපදෙනලා මේ අනික් සත්තු ජය කෙලින්නම් මොනවටයි හාවට ඇරේ. උගා පඬිතුකන් කියන කච්චින්ට ඒකයි මේ භාවනාදී කරන්නේ. ඒගොල්ලෝ හිතනවා කිටි ක්‍රමයේදී මේ ස්වර්ණමය සමීකරණයක් ඇති අමුතුම මේක ගුප්ත බලයක් ඇති. අනිත් ඒක පොඩ්ඩක් මට මට ගන්න තියෙනවා ඕනේ ගන්න දෙන්නම් කියන්නේ. මේ දවස්වල ඉන්නේ නැහැ මාත් ඒ මාත් කියනවා සංගතවල මුචි ගුලියක් නැද්ද උවාංශ කර මෙච්චර වාහන උගන්වනවා මට අරගෙන පාවිච්චි කරපුවා කෙලින් ආනාපානිය හරියන ගුලි කරලා අඹරලා දෙන්න බැරිද කියලා අහනවා ඒක ගාලා ආනාපානිය හරියන ඉතින් එහෙම තිබුණා සාරිපුත්‍ර බුදු ආමලගේ මහා කරුණාවට ගුලි ටික තියෙනයිනේ අනුගාන වෙයි මේ පිළිමේ මේ දෙන්නම් මංචකේ ගාවයි තිබ්බලා කියලා කියන දෙයක් නැහැ එහෙම නැත්නම් අඩු ගන්න රාහුල පුංචි ආම්තුරන්ට දෙන්නේ. අනේ මේ අවුරුදු 8 කටේ කිල් සූද යන ඉස්සලා මේ ප්‍රමණය ඔය එවනල්ලා සැපයි කියාගෙන ආපු පොඩි කාට දෙන්නේ මොනවාක්වත් මේක නෑ කවුරුවක්වත් හිතන්නේ මේක මොනම හරි গুপ্ত බලයක් හෝ වෙනමම සමීකරණයක් හෝ වෙනමම දෙයක් තියෙනවා කියලා හිතනවා නම් ඒක අවස්ථාවාදයක්. හොඳට මතක තියාගන්න කාට අපි එක එකනා කිසි වෙනසක් නැහැ කාම ගුණයන් පිළිබඳව තියෙන කෑදරකම් එන්න තමයි කාම රාජිනීගේ කාම රාජධානිය පහදිනකම කගුරන ගතිය දෙන්නේ කෙලසක් නැහැ අපි එක්කමන කාම රාජිනීගේ කාම රාජධානිය බත් බැලුවේ ඒ හැම මේ පුංචි ටිකට ජීවිතය ඉතාම සුන්දරව වයස ගත කරලා දැන් 60 වෙලා වට මේ මෑනකට තමයි ඔන්න භාවනාවට වෙන්නේ ඒ ධර්මයටම කාමදාසයි. දෙන්නේ වෙනසක් නෑ. අනික එක්කන කාමය මම ළඟ නෑ හෝ මයි ළඟ තියෙනවා කියලා හිතන්නවත් එපා. මනුස්ස හිත කියලා කියන්නේ ඒක නිකන් අග්ගලයක් හලන බැරි දානවා වගේ මේ කාමයේම තමයි පිළිකර තියෙන්නේ. ඊට පස්සේ ඒක අයින් කරන්න ගිය ගමන් කාමයේ නෙමෙයි පහළ අපිට හටන දෙන්නේ කාම සංඥාව. මේ කාම සංඥාව මගේ ප්‍රෝජෙක්ට් නෙමෙයි. ඒක දැක්ක බුදුහාමුදුරෝ සාරාංශය කල්පලක්ෂය පෙරම් කරලා උනාසි කියනවා මේක නැතිකරන්න මේක අයින් කරන්න දෙන ප්‍රතිෂ්ඨාපනයක් මාර්ගයෙන් නිමිත්තක් ගන්න අරමුණක් ගන්න සංඥාවක් ගන්න රූපයක්. අන්නේ රූපේ හිතපන්නේ මේක බුදුහාමුදුරෝ ඉතාවක්වත් ඒක නිවන නිසාවත් නෙවෙයි. ඒ රූපයේ හිත බැඳීමේ ආනාපාන නිමිත්තේ හිත බැඳීමේ සංඥාවේ හිත බැඳීමේ අර කාම සංඥාව සහ කාම ගුණයන් ඒක කරන්න පුළුවන්. ඒ නිසා සුඛයට නිමිත්තස්ස කියන එක තේරුම් අරගන්නේ යෝගාවචරය ගොඩාක් කල් කරලා කරලා කරලා කරලා ඒකේ ගැම්ම ආවට පස්සේ තමයි අරමුණක හිත පිටකෝ සතිය නෙවෙයි රසෙ තියෙන්නේ සතිය ගැම්මක තියෙන්නේ රසෙ තියෙන්නේ අපි බයිසිකලයක් පදිනකොට බයිසිකලයක් කෙලින් කරලා සම්බර කරලා චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් ඊට වඩා යපාර වැටෙනවා නම් බයිසිකලේ වේගය කරාට පස්සේ ගැම්ම ගත්තට පස්සේ බයිසිකලෙන් බයිසිකලෙන් සමකර භාවයක් කරන්නේ. ඉතින් පටන් ගන්න එකන වේගය ගන්න දන්නේ නැහැ. ඉතින් එයා බයටත් එක්ක අතලග හිමීට හිමීට යනකොට නිට්ටනම කකුල් දෙක බුද්ධ තීත්‍ය බිම තියතිය තමයි ඒ සමබර බව ගන්න තියෙනවා. ටිකක් කල ගියාට පස්සේ තේරෙනවා බයිසිකලෙට අනින්නම පැඩල් එක උඩට. ඒකට බයිසිකලෙ ගැම්මක් අරගෙනම යන්නේ තනි කකුලෙන් බැලන්ස් කරලා සීට් එක ලැබෙන අනික කකුල දාගත්තාට පස්සේ වේගයක් සහිත වාහනේ සමබර භාවය යටි දී වෙනවා. ඒ නිසා පළවෙනි එක තමයි සති මාත්‍රාව. සති මාත්‍රාව කියන්නේ ඒක චිත්තක්ෂණයක අරමුණේ හිත පිටනවා. ඒකවල මොනම ආනිදාචයක් නැහැ. ඒක නිකන් මේ දුවනාසේ කුඩ අලු ලවන්නේ. අලු ෆෝන් ගියත් කියන්න හදනවා. තියෙනකොට වැටෙනවා. නමුත් කරලා කරලා කරලා කරලා ඒකේ ගැම්මත් එක්ක සතිය පිටවට ගියාට පස්සේ බරපතල ප්‍රශ්නයක් එනවා. කොහොමද ආධුනිකයෙකුට මේක කියලා දෙන්නේ? මරණ යන්තම් කොට ගහ ගන්න පුළුවන් ඊගාට ආධුනිකයෙක් කවුවොත් අනේ ස්වාමීන් වහන්සේ අනේ උපාසක මාත්‍ය උපාසකමේ මට මේ හතිය කියන පොඩක් කියලා දෙන්නකො කිව්වම මොකෙන් කියලා දෙන්නේ? මේ කහපාටයි කියලා කියන්නද? රවුම් කියලා ඇදලා පෙන්නන්නද? හතරස් කියන්නද? සතිය තියෙනකොට කොහොමද වැටෙන්නේ කිව්වම මේ උඩ මෙන් බලන්න හිතේ. එතකොට තේරෙනවා බුදුආමතුරෝ මේ මනෝමය මනසෙල්ල කරලා දින තීරේ පොඩි පොඩි නෑ. ඒකේ වටිනාකම කාටද කියලා දෙන්න ගියාම දැනෙන අසරණකම. මේ සතිය කියන්නේ මොකද්ද? සතිය පිටකොහොද දැනෙන්නේ? කොහොමද මේක දියුණු භවන කරගන්නේ කියලා බුදුආමතුරගේ වචනයක්. ණයට අරගෙන බණක් කියලා දෙනවා මිසක් අපිට මොකක්වත් එකතු කරන්නේ නැහැ. අන්න ඒ තරමට Tamange සතිය කැස ගැවුනට පස්සේ තමයි තේරෙන්නේ අර මුල් කාලේ අරමුණක පිළිතර ඇතුව අරමුණක් වාක්‍රවල වාංගු කරගෙන අපි අම්මාකාරයකට සත්‍ය පිළිටව ගත්තද ඒ සත්‍ය චිත්තක්ෂණ කීපයක් චිත්ත වීදියක් විදිහට පවත්තරා සති ගැම්ම ඒකට කියන අඛණ්ඩ සත්‍ය කියනවා සුපතිත්ථිත සත්‍ය කියනවා වේකුල්ල සතිය කියන ඒවා පරපසල වචන. නමුත් අදහස් කරන්නේ සති මාත්‍රාව දිගට පවත්තන. අන්නේ පවත්තනකොට ඒකේ අනිවාර්ත ප්‍රතික්‍රිය තමයි තමයි ඇසුරු කරන අරමුණ පිළිබඳව තොරතුරු රාශියක් ලැබෙන්න පටන් ගන්නවා. තොරතුරු රාශිය වැඩි වෙන්න වැඩි වෙන්න කාම කොටිය සහ කාම සංඥා ප්‍රතිස්ථාපනය වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා අරමුණක් අරගෙන නිකන් පරන් ගිලාගෙන ඉන්න එපා. ඒක සූපු කර කර බලපන්. ලේව කකාරා හිටපන්. අත කරලා බලපන්. ස්පර්ශ කර කර බලපන්. මේ අරමුණට බහැරෙන්නේ. අරමුණ විනිවිදපන් අරමුණ නිමන්න වෙනවා කියලා ආස්වාදයේ දැක්කට කියන්න එපා ආස්වාද ප්‍රසාරය කොහොමද නැසෙයි සත්‍යයක් නෙමෙයි මේ ආස්වාද ප්‍රසාරයට කොහොමද දන්නේ කීකිය අර අස්ස අල්ලගත්ත නැත්නම් මූණට මූණ දාලා තියාගත්ත නැත්නම් කී කරු කරගත්ත ආම්බාම් කරගත්ත මේචල් කරගත්ත වශී කරගත්ත ආස්වාද ප්‍රසාරයේ තියෙනවා නම් ඒක දිගටම ඇසුරු කරන්න ඕනේ ඒක කියන්නේ විචාරය කියලා විමසන්න ඕනේ කියලා. ඒ නිසා ඉස්සර යාළු කරගන්න එක එකක්. ඊට පස්සේ යාළු කරන ඇසුරු කරන එකක් නිකන් ලෞකික එකක් වගේ. ඉතින් දාගන්නවා කියන එක එකක්. ඒසොද දක්කනවා කියන එක තව එකක්. වචන දෙකක් තියෙනවා. මේ වටේකින් බලනවා මට ඕම මේ බරන් කරනවා කියන්න වටින්නේ නැහැ කියලා. නමුත් මම හිතන්නේ මේ වගේ නෝටවත් අඩු ගානේ පොඩ්ඩක් නිකන් අදහසක් එයි කියලා. දාගෙන මට දාගන්න දන්නවා මම යෝජේ තියෙන කාලේ දෙන්නෙක් විතර දාගත්තා දක්කන්න දන්නේ නැහැ පස්සේ බූත් එක දීලා පැනලා ඉතින් පොල්ලෝ මට වතුර වැටෙනවා බකට් කරනවා වර්ක් ඇයි දාගන්න එක එකක් ඊට පස්සේ ඔසයක පවත්තනේ බැරිම වෙච්චා මම දන්න ලොකු උඩු ආරම්භ කෙනෙක් ඉන්නවා ඕක කියනවා මේ ආනාපානෙත් යාළුනවා කියන එක මේක කොහොමද කරන්නේ කොහොමද මේ මම දැන් මෙතන කියන එක සතිපවත්තන කියපුවාම කවුරුත් නැත්තම් බලන්නේ කිලි කල්ව නැන්දන්නේ නැද්ද කියලා. ඒකනේ ආනපානිය අනුව කරගන්න. ඒක සඳහා අලුතෙන් ආයෙත් පොත් ලියලා රම්පත් තිරුන් ලියපු මොකක්වත් හම්බෙලා නැහැ නිකන් පොඩි බිස්නස් එකක් තියෙන. ඒ දේ තේරුම් කරගන්න දන්නේ නැත්නම් ඒක නාට එකක් ඇසුර පවත් ගන්න ගන්න උපයන්න දන්නේ දෙක ආරක්ෂා කරගන්න දන්නේ. සුද්ධහිත නිමිත්ත සැදෙල කර නිමිත්ත ගැනීම පමණක් නෙවෙයි ගත්ත නිමිත්ත සූප්පු කර කර බලන්න. අපහප බලන්න. විනිවිද බලන්න. අසුර කරන්න. විචක්ෂණ බුද්ධිය වරන්න. අන්නේ විචක්ෂණ බුද්ධිය යෙදවීමත් ඒ වෙනවන්න ඉස්සෙල්ලා අරමුණ දැකගෙන දවා ගැනීම. අරමුණ වශී කර ගැනීම කියන මේ කාරණා දෙක අපි දන්න ඕනම ශිල්පයක තියෙනවා. ඕනම ශිල්පයක වයින් එකක් පුරුදු වෙන්න යන. ටයිප්‍රයිටර් එකක් පුරුදු වෙන්න යන. කොම්පියුටර් පුරුදු වෙන්න යන ඕනම ශික්ෂක කරගෙන අපිට ඉස්ලාමයේ ඇසුරු කරන්නේ. ඇසුරු ගොඩාක් කල් ඒකත් එක්ක වැඩ කිරීමෙන් තමයි ඒකේ තියෙන පද්ධතිය කොහොමද වැඩ කරන්නේ මේ පොතන තද කරපුවා මොකද්ද වෙන්නේ පොතන දෙකක් තද කරපුවා මොකද වෙන්නේ ඔක්කොම තේරුම් ගන්න අරක බොහෝ කල් ඇසුරු කරන්නේ ඉතින් ඒ විදිහට සුඛහිත නිමිත්තස්ස එන්නයි අපි කල්ලාතුමර අඩකපර නැති තැනකට ගිහිල්ලා නික්කෝදාන තැනකට ගිහිල්ලා විවේක පරිසරයක තමයි පටන් ගන්නවා. පටන් ගන්නකට පස්සේ එන්නේ එන්නේ එන්නේ අපේ වගකීම් භාරය වැඩි වෙන්න පටන් ගන්නවා. දුරේ වැඩි වෙන්න පටන් ගන්නවා. භාරය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ දුරය වැඩි වීගෙන එනවයි කියලා කියන්නේ අරමුණ නිතර නිතර තමන්ට මුණට මුණ දාලා හිටිනවා. ඉන්න ඉන්න ඉන්න ඉන්න ආස්වාද ප්‍රසවාස දෙක අතර ගැළපුම් විතරක් නෙවෙයි ආස්වාසයෙන් ආස්වාසයට ගැළපුමක් තියෙනවා. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට ගැළපුමක් තියෙනවා. අන්නේ ගැළපුම සඳහා වෙනම වචන පද්ධතියක් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සතෝ ආස්වාසති සතෝ පස්සසති. සීනිත ආස්වාස කරයි සීනිත ප්‍රසවාස කරයි කියලා කියන්නේ ඒ මනුස්සයා මුළු ලෝකෙම දීලා ඉවරයි. සම්පූර්ණ ආශ්‍රද ප්‍රසාරයේ හිත කොච්චර එළුවද කියනවනම් එයා සියලු අනෙක් ලෝකයේ පිළිබඳව අසතිය දිනු කරලා ඉවරයි. සතිය මේක විතරයි තියෙන්නේ. විශේෂයෙන්ම මම මේක සද්ධානව නෙවෙයි, රූප බලනව නෙවෙයි, කය වේදනා විඳිනව නෙවෙයි. මේ ආශ්වාසය කරන්නේ ආයෙකට කියනවා සතෝවාස සතිය. ඊට පස්සේ ඒත් එක්කම ප්‍රසවාසයේ හිත වෙනවනම් ආයෙත් මගේ හිත නන්නත් ආවුනේ නෑ. සූද හද ගන්නවට දින ප්‍රසවාසය බලනවා. මේ විදිහට ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් ආස්වාදයට කීයක් කියන්න පුළුවන්ද? ඉතින් මේක අපි ලෝකේ ඉගෙන ගත්ත අනිකුත් ශිල්ප වලින් සම්පූර්ණ ආభాෂය ලැබලා සතිය දිනු කරගෙන යනකොට ආස්වාදයෙන් ආස්වාදයට දීර්ඝ ආස්වාදයට කී ආස්වාදයක් බාරපත් වෙනවා දීර්ඝ ප්‍රසවාසයේ කෙටි ප්‍රසවාසයක් බාරපත් වෙනවා කියලා ආස්වාද ප්‍රසවාස දෙක අතර ගලපන විතරක් නෙවෙයි ආස්වාදයෙන් ආස්වාදයට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට මේ ගැළපොම එනකොට මේක තමයි මනුස්ස මනසක සම්පූර්ණ මොලේ යොදලා කරන් තියෙන එකම කටයුතු. ඒ විදිහේ මනස සම්පූර්ණ අවදි කිරීමක් අපි ලෝකේ ඉගෙන ගන්න කිසිම විශේෂක නැහැ. අපි හැම උගක් විෂයන් වල අපේ තියෙන දාශකයන් අපි අපේ විෂයන් වල අපි ලොක්ක තමයි. නමුත් මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක ගලපනවා විතරක් නෙවෙයි ආශ්වාසයෙන් ආශ්වාසයට කල්පනවා ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට කල්පනවා අනේක බොහෝ වේලා පවත්වාගෙන යනකොට ඒ කිනා ආශ්වාසයේ මුලමදාග ප්‍රශ්වාසයේ මුලමදාග සියල්ල දැකීම සඳහා ආශ්වාස ප්‍රශ්වාසය නතු කරගන්න සුදුසුකම් ඉස්ලාම් පටන් අර ගන්නකොට නතු කියලා තියා ආස්වාද ප්‍රසාරය කිට්ටු කරගන්නත් බැරි කෙනෙක් ක්‍රමයෙන් ඒක දිනු වෙනකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ නිමිත්තේ හිත කිඳා බහින ගතිය ඉස්සර අල්ලගන්නත් දුරු හිටපු නිමිත්ත අල්ලගෙන කිඳා බහැලා ඒකේ ස්වභාවික ලක්ෂණ ආකාර සංධාන පුරාතරතුරු අලකී මුලකී ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග කොච්චර දෝ ගන්න පුළුවන් හැබැයි එකක් කියත හැකි කොච්චර ආනපානි භාවනා කරා හැමදාම අලුත් පැතිකඩ වගේ. අපිට කවදාකවත් කියන්න බෑ ආනපානි කරලා ඉවරයි කියලා. අද බලනකොට වැඩිය සාතර බලොත් හිතේ ක්‍රෙඩිට් වෙනස්කම් තියෙනවා. ඒ නිසා ඒකට කියනවා පැතිකඩ වගේ කියලා ආකාර කියලා පුදුමාකාර කියන කොච්චරද කියනවනම් ආනපානයේ සම්පූර්ණ හදාලා ඉවරනකොට මුළු විශ්වයම හදාලා ඉවරයි. මේ ආනපානයේ ඇතුළේ සම්පූර්ණ විශ්වයම තියෙනවා. ඒක නිසා යෝගාවචරය පටන් ගන්නකොට නම් ආනාපාන කියන සාමාන්‍ය ජීවිතේ නොසලකා හරින ගණන් ගන්න දෙයක් නැති ඒක නිකන් හුලං විතරයි. තන්තිමට ඒක වවා ගන්න කොහොමද? සිසුරු කරගන්නේ කොහොමද? මේ තුල සම්පූර්ණ විශ්යම තියෙන කොච්චර කියන සම්බන්ධිත ඥානයක් කියන. පසේ බුදුකමක් කියන. මහරහත්කමක් කියන. රහත්කමක් කියන. ආර්ය தත්ත්වයක් කියන. අභිඥාක් කියන. ධ්‍යානක් කියන. සේනක් කියන. මේ සා වටිනාකමක් ඇති ආනාපානට නොසලකා හැරීම නිසා තමයි ප්‍රථම නිමිත්තක් අතහැරලා වල්පල නිමිති දිගේ දුවන එකට බුදුහාමුදුරුවෝ කියන්නේ පිස්සු ඇවිච්ච වතුරේක හිතක් වගේ කියලා. වතුරන් හිත තරකිතර කරපයින් බල බල ඉන්නේ. අපේ හිත ඊට හපක්. දැන් ඒක ආරම්භක හිත පාතන්න ගියාම අර වතුරේ නෙමෙයි වල් මීහරකෙක් වාගේ කලබල කරනවා. ඉතින් කාටක් කියන්න බෑ මගේ හිත විතරයි වල්මි හරකෙක් කියලා හිත බලන්න බුරවන්න කාගෙත් ඉච්චරයි. අන්නේ ජීවිතේ අරමුණ දෙයට බණ්ඩගත්තොත් තියෙන එයා ඒ කරනකොට දන්නවා මේ අරමුණක හිත බඳ ගන්නවා නැත්නම් අරමුණක හිත නතර කරගන්න නම් ආරම්භයේදී පරියන්කයට ගිය ගමන්ම මගේ මානසිකත්වයෙන් දැන් මේ පටන් ගන්න තියෙන මානසිකත්වයෙන් සුබ නැකතට මොනවාද අඩුපාඩු කියලා හිතාගන්න එක ඉතින් යෝගාවචරය බොහෝ කල් භාවනා කරනකොට කරනකොට හම් වෙන දක්ෂකම චිත්තු චිත්තසුප්පාද කෝවිදෝ කියනවා චිත්තුප්පාදයේ පිළිබඳ දක්ෂකමක් ඇති වෙනවා මේ වෙලාවේ මම දැන් අරමුණු භාවනා කරන්න ගියාට මම ඉන්නේ තියෙන කැළඹිලා ඒ නිසා මට ඥානාපාන කිරීම බලා ගන්න බැරි වෙයි ඒ නිසා මට වෙන්නට වැඩි බොහෝ වෙලා මේ කයේ හිතේ කයේ හිත පාරකට වෙයි ඒ ප්‍රශ්නයක් නංගවා කියලා මම දැන් මෙතන ඉන්නවා කියන එක විතර අරමුණු කරගෙනකොට හිමීට ආනපන ඉඳීද තියෙනවා. තව සමහරක් වෙලක ඉඳ ගන්නකොටම කය ගැන බල බල ඉන්නකොට ගිය ගමන්ම ආනපන අවුලදී තියෙනවා. මේක ඇයි කියලා අහන්න යන්න එපා. මේක වෙනස් වෙන සුළුදයක්. ඉඳ ගන්නකොට තියෙන සංඥාව දවසින් දවසට වෙනස් වෙනවා. අනිත් සංඥාව අනුව කළ යුතු ඊළඟට කළ යුතු හොඳම දේ මොකක්ද කියන එක චිත්තසුප්පාද කෝවිදෝ හිත පිළිබඳව දැන ගැනීම හිතේ හැකිලිච්ච අවස්ථාව, එවිසිච්ච අවස්ථාව නිබඳව තේරුම් ගන්න එක හරියට වාහනයක් අපි නතර කරලා තිබිලා ස්ටාර්ට් කරනකොට ඒක කන්දක උඩ යන උඩ කන්දේ නම් නතර කරලා තියෙන්නේ අපි කොහොමද පිකප් එක දෙන්නේ? අපි පල්ලවට නතර කරලා තියෙනවා කොහොමද පිකප් එක දෙන්නේ? දැනගන්න ලබනවා කොහොමද පිකක් එක දෙන්නේ. සෙනඟ ගොඩාක් ඉන්නවා කොහොමද පිකක් එක දෙන්නේ. ආදි වශයෙන් තමන්ගේම වාහනේ වෙන්න පුළුවන්. තමන්ගේම ගෙදරේන පාර වෙන්න පුළුවන්. නමුත් එන්ජින් එක පටන් අරගන්නකොට යන්ත්‍රේ පටන් ගන්නකොට කියන හැටි ඒකට ඉංජිනේර්ස්ලා ලියපු ටෙක්නිකල් රයිටින්ග්ස් නෑ ඒවට. ඒක කරලා මේක කරන්නේ. මගේ වාහනේ කියන්නේ මෙතනයි ඒ නිසා විලිපස්සෙන් එන වාහන වල පණානයක් නැති විදිහට කන් දද්දනවා නම් කොහොමද පිකප් එක දෙන්නේ? කොහොමද හෑන්ඩ් බ්‍රේක් එක වැඩ කරන්නේ? ෆස්ට් එකේ දුවන්න ඕන කියන එක අන්න ඒක බුදුචානන්සේ සම්පූර්ණයෙන්ම යෝගාවචරයේ නිත්‍ය සීන කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි අත්‍තරම ධර්ම සාකච්ඡා කරමින් කරන්නේ. අපි එක එක්කනා කරන උපක්‍රම අනිත් එක්කනාට පොඩක් කියලා දෙනවා. මෙන්න මෙහිමයි මම කරන්නේ. අන්න ඒව භාවනා කරගෙන යන්න යන්න යන්න යන්න තමයි ධර්ම මල්ල වැඩි වෙන්න පටන් ගන්නවා. කොහොමද කියන්නේ කරා මෙන්න මෙතනින් පටන් ගන්න. නැත්නම් මේ වෙලාවේ පරියන්ක ඉඳලා වැඩ නැහැ ධර්මං කරන්න ඕනේ. ඒක නැත්නම් බින වැඩක් කරන්න ඕනේ කියලා ඒ හිත ඇවිස්සිච්ච ස්වරූපේ සහ ඇකිලිච්ච ස්වරූපේ. තේරුම් අරගෙන ඒ අණුව සිය නැවතත් ආනාපානේ වගේ එකාකාර අණුවකට දාගන්න කොහොමද කියන එක ඒ ඒ දක්ෂතාව භාවය කාටවත් කායිමත් හොරකම් කරන්න බෑ. අපි ওই අටුවා කතාවල එන්නව සූත්‍රවල ලක්ෂ කෝටි ආකාරයකින් එක එකනා කියලා දීලා තියෙනවා මගේ හිතත් මෙන්න මේ වගේ දැනලත් ආවුණා මම මෙන්න මේ මේ වැඩ කරා එහෙනම් නැත්නම් මෙන්න මේ විදිහයි මට ගැලපෙන ක්‍රමය හැබැයි ඒක ඔක්කොටම කියන්නේ ආකාරයෙන් වෙලා වැටියට ඉතින් ඒ ප්‍රදේශය තමයි ඔය සූත්‍ර පිටකේ ගොඩාක් සඳහන් වෙලා තියෙන්නේ ඒ පටන් ගන්න පරිපපසාරිය හැටියට පරිසරයේ හැටියට සංඥාවේ හැටියට තමයි ඊගාවට ක්‍රියාවක් කළ යුතු උපක්‍රමයේ වර්තන ක්‍රමශා විදි කියලා. ඒක තමන්ගේම මල්ලක්. ඇත්තටම කියනවා නම් හැම මිනිස්සෙකම පරිණත භාවයට පත් වෙලා මැරිලා යනවා කියලා කියන්න ඕන ධර්ම මල්ලක් නැති නිසා. එයා දැනගත්ත දේ සියරම ඉන්නවා කියලා. ඒක කාට දෙන්න බැහැ. ඉතින් ඒ ලොකු ලක්ෂණ කාර්යය කිව්වලු සාමාන්‍යයෙන් ආපු අපිට අනේ මම මැරෙනකොට කාටද මේ මගේ ධර්ම මල්ල දීලා මැරෙන්නේ කවුද මේක ගන්න මේ හිතවාසිය කුරුම වාසියක් ඇති කෙනෙක් කවුද ඉන්නේ කියලා මොකද ඒ තරම්ම තේරෙනවා වයසට යන්න යන භාවනා කරන්න කරන්න ඉස්සර මම මේ වගේ ගැළපෙන්න තිලංකා පහන්සිලා අපරාධ ඉතර කරගන්න නමුත් කල යුතු තිබුණා මෙන්න මේකයි කියන තේරෙනවා මතකයි මේ ආනපාන සති පොත ලියන්න හේතුනේ මම දවසක් ලොකු සංගේ සක්මන ගත කර කර ඉන්නකොට අතුගාගෙන ඉන්නකොට ලොකුසාර හොඳට නාලා පුතු අපේ බෝස් පැටියේ තිබ්බා වගේ සුදුම ජයයට වාඩිලා ඉන්න අර පුතු ඉල්කරන වැඩ ඉන්නවා කියන වචනය කපායි කරන වැඩ වැඩ ඉන්නවා කියන සම්පූර්ණ පිළිගන්න හරි සන්තෝෂයි ඊට පස්සේ ලොකුසාර කියනවා නම වෙලා කියන්නේ මේකනේ මට මේ මේ ආනාපාන ගැන හොඳට කරුණු වැටෙනකොට ලියන්න අතපණ නැහැ අත දුරුනවා ඒ නිසා මේ ලියා ගන්න ඕන දෙයක් ලියා ගන්න වෙලාවක් නැහැ කිව්වා මම එහෙම කොසතිලා ඇවිල්ලා මම වැදලා කිව්වා ස්වාමීන් වහන්සේ මට මේ වචන දෙකක් කියන්නකො මම මේ දෙක ලියාගෙන ඉන්නම් කුටියට ගියා මේකමද වෙලා තියෙනවද කියලා මම වෙලා තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ දැන් ඔබ හදට පුළුවන් කියලා අහන ඔතන වාඩි වෙලා මෙන්න මේක ලියාගන්නයි කියලා පටන් ගත්තේ ඒ මට කියන්න ඕන දේ දන්නවා හැබැයි අතපල නැහැ ඒක කාටවත් වෙනවා හොඳටම පුරුදු වෙනකොට තමයි දන්නේ දැනගන්නකොට එහෙන් ටෙලිග්‍රෑම් එකට ඇවිල්ලා පරිණත ඒකට යන්නයි වෙන්නේ ඉතින් ඒක ඉස්සල්ලි විතරක තමයි යොමුතු ආනත් අවුරුදු 45 පුතක් කොටි කිව්වයි කියලා කියන්නේ බුදුනාථි මා පරිවර්ණ සූත්‍රය දේශනා කරපු ටික ධම්මචක්කපවත්තරේ නෑ ධම්මචක්කපවත්තර සූත්‍රයේ තියෙන ප්‍රින්සිපල් එක විතරයි මූල ධර්ම විතරයි කියවල බලන්න වන්නේ අන සූත්‍රය කොච්චර විස්තර කරවද කියලා අවුරුදු 45ක් සෙනඟ හසුරුවලා අවුරුදු 45ක කර්ණික භාවයෙන් තමයි ධම්මචර්යය. කර්ණික බණ රූපේ දේශනා කරන්නේ. ඉතින් ඒකට අවුරුදු 45 බුදු වෙලත් ඉගෙන ගන්න තියෙනවා. ඒක රහකටත් නෑ බෑ කියන්නේ. ඉතින් ඒක තමන්ගේ දක්ම මල හදා ගැනීම තමයි කැමැතිත්සුප්පාද කෝවිදෝ. එතකට ඕනේ මානසික මට්ටම හදාගන්න සමත මට්ටම ගන්න ඉන්න තැන තේරුම් ගන්න ඇතුළේ. මට ධර්මශී ඕන මට ධ්‍යාන ඕන මට භාව ඒව හිවට හිතන්නේ අන්නේ දක්ෂකම තමයි ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ අප්‍රොප්‍රියට් ටෙක්නොලොජි කියලා කියන්නේ අවස්ථානුකූලව සලසා ගැනීම අන්නේ හරි ගියාට තමයි තමයි ස්වාධීන වෙන්න පටන් අරගන්නේ ඊට පස්සේ ඒ චිත්ත උපාදී ඇති කරගත්තට පස්සේ කොයි කෙනා කොහොම කරා යෝගාචර ඉස්ලාම් කරන සමතේ තමයි හිත සමාධියකටපත් කිරීමයි කරන්නේ. නැත්නම් ධ්‍යානයෙන් කරන්නේ නැත්නම් සමාධියයි වඩන්නේ. සමාධියකටපත් කරගත්තයි කියන එක අපි දැන් සාකච්ඡා වාරයක් කරන වෙලාවට ඉතින් නැත්නම් සභාවක් පවත්වන වෙලාවේ දැන් සභාවේ ඉන්න දෙන්නෙක් දෙකක් කතා කරලා දෙන්න වාද කරනවා කියන්නේ. අර එකක් කියනවා මෙයා එකක් කියනවා අර කියන්නේ මෙයා අන්නේ මෙයා කියන්නේ අනේ ඒක සභාව මෙහෙමනේ කරන කිසි වෙනනේ සභාව සමතේකටපත් කරන්නේ. එක්ක රාජ්‍යයක් කියන්නේ වෙනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් එකවර කතා කරන්න ගියලා ස්වභාවයෙන් සිංකෝලිය අතර ගන්න සිද්ධ වෙනවා. අන්නේ සමතේකටපත් කිරීම තමයි මේ සමත භාවනාවෙන් කරන්නේ මේ හිතේ චෛසික 52ක් කියනවා 52 52 ආකාරයකට ළඟල. දෙන්නේ එකපාරයක් නැහැ. මේ ඇතුළ මහා විශ්වකොටුවක් මේක ඇතුළේ තියෙනවා. සර්ප විමානයක් මේක ඇතුළේ තියෙනවා. මේක යන දිහාට ඒක යන්නේ නැහැ. දැකපු ගමන් ඒක එකක් ආවකට මේ ඇතුළේ යුද්ධය තමයි ඔය යාපනේ තියෙන්නේ. ඒ ඇතුළේ තමයි තුල තියෙන්නේ ඉන්නේ කාටද කියන්නේ මේ ඔක්කොමල එක දිශාවට ඉස්සන සර්පියෝ අනන්තයෙන් කාපට වැටෙන මල්ලක සර්පියෝ සීරම එක පැත්තට යන්න හදාගත්තාම අන්න සමතේ කියලා කියනවා. ඒ නැත්නම් ඇවිස්සිච්ච අංශසහිත යකඩ කෑල්ලකට අපි යකඩේ කියලා කියනවා. දිශාගත වෙච්ච අංශසහිත යකඩයකට අපි කාණ්ඩමක් කියලා කියනවා. කාණ්ඩමේ ඔක්කොම එක දිශාවට උතුරු දකුණ ඇරිච්චාම ඒක උතුරු කට්ටක් විදිහට හැම වෙලාවෙම උතුරට ඇදෙනවා. යකඩ එහෙම ගතියක් නැහැ. ඒ නිසා හරිමැදින් එළටුවාම පුතුරු රටට හරියට ඇදෙනවා නම් ඒ කාණ්ඩම් කැල්ලක්. නැත්නම් යකඩ එහෙම නැහැ. ඒවා කාණ්ඩම් කැල්ලේ තව යකඩ ආකර්ෂණය කිරීමේ ශක්තිය තියෙනවා. අනිවාර්යයෙන් මේ නන්නත්තරයේ හිතිවිලි එක දිහාට ගියාම බුදුනයි කියනවා. ඇවිසිච්චාම දේවදත්තයි කියනවා. නැත්නම් අඟුලිමාලයි කියනවා. දෙන්නම ඇතුලේ ඉන්නවා. හැම කෙනෙක්ගේම හිත ඇතුලේ අඟුලිමාලේ දේවදත්තෙක් ඉන්නවා. අවශ්‍යතාවන් පස්සේ ආය කතා කරන්න දෙයක් නැහැ. එක පැත්තකට ආරව ගත්තට පස්සේ බුදුන් තමයි. ඉතින් උගක් හිතන්නේ බුදුහාමුදුරුවෝ දකින්න මේ මේ අපි දඹදිව ගිහිල්ලා බුද්ධ ගාවට ගිහිල්ලා වන්දනා කරපුවා බුදුහාමුදුරුවනේ දේවදත්තන නොදකින්න කොටන්න දෝමකින් කියලා කියන නමුත් බුදියා ගන්න යාරෙන්නේ දෙන්නත් එකම තමයි. හැමදාම මේක ඇතුලේ තියෙන ඉතින් වෙන් කරගන්න බැරි නිසා වැඩ වැඩ නගලනවා එළියේ ඉන්න කට්ටිය නම් ඇතුලේ ඔක්කොම වැඩ ඉන්නවා. ඉතින් මේක සමතේකටපත් කරගත්තයි කියුවට පස්සේ අරමුණත් එක්ක සුවදකම ඉන්න ගන්න. අරමුණත් එක්ක ගමනක් යන්න පුළුවන් බයිසිකලෙ කෙලින් කරන බයිසිකලෙ වේගය ගත්තා. ඊට පස්සේ තමයි විපස්සනාවට පැටලෙන්නේ. එතකොට ඉබේ වැඩි යනවා. සක්මන් කරන එක ඇඟට දැනෙන මාසතුව අනායාසයෙන් සක්මන යනවා. ආනාපාන හිත පවත්තන එක කොක් ගන්න දෙයක් නෑ අඳහර පාන දෙයක් නෑ මේකට ආනාපාන යනකොට ඔන්න විපස්සනාවට. ඉතින් මේ සමතේ විපස්සනාට හරවණ එකයි උගාදේකට ප්‍රශ්නයක් ඇත්තම කියනවා ආරවණ දෙයක් නෑ හැරෙනවා. ඒ වේගය ආවට පස්සේ ගමන යන්න පටන් අරගන්නවා. ඉතින් මේ මේ කටයුත්ත සඳහා පරිසරය පරිසර සාධක ඉස්තිර කරලා කියනවා. එයාට මේ පරිසර සාධක දඟලන්න පටන් ගත්තොත් මේ එකලස පවත් ගන්න බෑ. අපි ගොස් ඔපරේෂන් එකක් කරන වෙලාවේදී සෞඛ්‍ය ඇමතුමා එන්න එන්න ඕනේ කිව්වොත් යන සීට් එක ගන්නවා. මම මම සෞඛ්‍ය ඇමති මට එන්න ඕනේ කියලා ඒක කරන්නේ. තීරුට පටන් ගත්තට පස්සේ එයා ඉන්නෝනේ අමති වෙන කතාවක් මේ තීරුට ඇතුළට කාටවත් බෑ ලයිට් නැත්තම් ජෙනරේටර් වැඩ කරන්න ඕනේ ඔක්කොම ටික ලෑස්තිලා තියෙනවා නැත්නම් ඔපරේෂන් එක පටන් ගන්න. ඒ වගේ මේ වැඩේ ගියන වෙලාවේදී බාහිර හොර සමතුලිත කරන්න ගියොත් කියන මේකට මම අවුල කරගත්තේ. ඒක නිසා ඒ කාය වචන දෙක සම්පත් කරලා සමතේට හිත දාලා හිත ඒකෝදි කරලා ඒකාග්‍ර කරලා සමතේකටපත් කරලා තමයි විපස්සනාට හැරවීම කරන්නේ. ඉතින් අපි හෙට දවසේ වෙලාව ගමු පුළුවන් නම් කොහොමද මේ දැනගන්නේ මේ හිත සමථයට පවතින විපස්සනාට පවතින කොහොමද මේ වෙනස වෙන්නේ කියන කොහොමදදී පුදුමාකාර පුදුමාකාර කුතුහල දනවන ප්‍රශ්නයක්. ඒක නැත්නම් සැක උපදවන තැනක්. නමුත් ධර්මයේකට බොහොම සාධාරණ උත්තර දීලා තියෙනවා. අපි නිසා හෙට බලාපොරොත්තු වෙන්නේ සමථ එක් පරියක් පරිණත පාසක් ඉස්සර සමතෙන් පටන් ගන්න කොහොමද විපස්සනාට හැරෙන්නේ කියන්නේ ඒ දක්වා ඒක ඉතුරු කරලා මුත්‍යක් දේශනා කරන කොටස් නිසා සමමේ කරගෙන යන වැඩි තවත් සද්ධාවෙන් යුක්තව ධෛර්යයෙන් යුක්තව කරගෙන යන්න හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවෙන් අප කරනවා ශිල් දිනාට සරසිනු දා වේවා කියලා ප්‍රාර්ථනා